යම් කිසි කෙනෙක් ඒ තමන් කරගෙන යන භ්‍රමචර්ය ජීවිතයේ යම් අවස්ථාවක ඒ කලහක්ක් කළ යුත්තක් කරන්න පුළුවන්කමක් කියලා වැටහෙනකොට ඒක වචනයට නම්නේ හැංගීම ඒ తত্ত্বය වචනයෙන් නම්න හැටි යම් කිසි කෙනෙක් ඒ රූප වේදනා සංඥා සංඛාර වශයෙන් අර මුලින් ඉඳලා සාපේක්ෂ කරගෙන ආපු ඒ එක එකක් ස්කන්ධයන්දී එයි අභිරමණය කිරීම සංසාරේ බවත් එහි නිර්වින්දන tattරවත් වීම නිවන බවත් මේ දෙකේ වෙනස දක්වන යනුව එක්කෝ රූපේ නිර්වින්දන ශක්තිය නොවින්දීම එහෙම නැත්නම් වේදනාවන්හි නිබ්බින්දනය නැත්නම් සංඥා නැත්නම් තමන් දේවල් එක එකක් වෙනකොට හඳුනා ගැනීම සඳහා මෙතෙක් ගත්ත අසීමිත ප්‍රයත්නෙහි නිබ්බින්දය නිබ්බිදාව එනිසා සංස්කරණය කිරීම සකස් කිරීම විශේෂයි මේ විදිහේ නිබ්බිදායම නැත්තම් මේ වෙන්කොට හඳුනා ගැනීම ඥාන විභාවයේ නිර්වින්දනය නැත්තම් නිබ්බිදාව ඇතිවීමයි මෙතන සඳහන් කරන්නේ ඉතින් සමහර විටක මේ පහේම හෝ එකකින් අනිත්‍ය වායිත් නිබ්බිදාව සිදුවීම සිදු වෙන්න පුළුවන් නිබ්බින්නම් විරජ්‍යති යම් විදියකට ඒ විදියට මේ නිබ්බිදා කියන தত্ত্বය ඇති වුණා නම් රංජනීය කිරීමක් ඊට පස්සේ කරන්නේ නිබ්බිදාව නැති නිසායි මේ රූප විචයේ වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් සඳහන් වෙන මේවා උපාදාන කරමින් තණ්හා කරමින් අභිරමණී කරන්නේ රංජනේ කරන්නේ. රංජනේ වෙනකොට විරංජනේ සිද්ධ වෙනකොට ඒ පුද්ගලට විරාගය පහළ වෙන తත්වය තමයි චිත්ත tattwa විරාගය කියලා කියන්නේ. විරාගා විමුච්ඡති. එයින් ඒකට රාග නොකිරීමෙන් එයින් මිදෙනවා. ඒ නිසා යමකට රාග කිරීමෙන් තමයි අපි ඒකට තණ්හාවක් ඇති කරන්නේ. තණ්හා කියන්නේ දුකක්. ඒ නිසා දුක එන්නේ අපි කිට්ටුවන්ත ආශා කරන ප්‍රේම කරන දෙයින්ම තමයි. ඒ නිසා සියලු දේ විශේෂ විශේෂයක් නැතුව සමසිත පවත්වන්න පුළුවන් නම් ඒක කියන විස්සම ලෝකේ සමහිත පවත්වනවා කියලා. එතනින් මේ දේ විශේෂයි කියලා වෙන්කොට නොගැනීමේ අදහසින්ම විමුක්තියක් ඇති වෙනවා. ඒක නිසා අපි ලෝකස්වභාවේ නම් යම් කොටසක් උතුම් කළ සලකලා ශ්‍රේෂ්ඨ කළ සලකලා ඒක ලං කරගන්න අල්ල බදා ගන්න ගියාම අන්නර ඒ ප්‍රේම කරපු ටිකේම තමයි දුකේ. පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ. එම් නමුත් අපිට ඒ ප්‍රේම කළ දෙයින් නැත්නම් තමන් අනිබැදී කර දෙයින් දුක එන තෙක්ම අපිට කවදාකවත් ඒ ප්‍රේම කළ දෙය දුකක් වෙන දෙයක් කියන එක වැටහෙන්නේ. එහෙම කියනකොට පේන්නේ ලෝකේ රසයක් දන්නේ නැති, එහෙම නැත්නම් ලෝකේ තියෙන අගයක් ආඩම්බරයක් දන්නේ නැතුව කරන හිතුවක් කර කතාවක් විදියට. මොසි සර්වඥාන්සේ ආගමුල වැඩ දැකලායි කතා කරන්නේ ලෝකේ කවදාකවත් මේ අපි වල්ලගන්නේ නැහැ. අපි ලෝකේ කියලා අල්ලගත්ත දේ තමයි අපට දුකේ. ඒ නිසා දැනගෙන අතහැරීමේ කෘත්‍යය තමයි ඒක සඳහා කරන ප්‍රයත්නය තුලින් තමයි ඒ වගේ වින්දනයක් සුවිශේෂී භාවයක් මගේ කියා ගැනීමක් නැති තත්වයකටපත් වීම. එතකොට ඒවා කෙරෙහි අපි සුවිශේෂී භාවයක් ඇති කර ගැනීම සඳහා අපේ හිතේ මාවගත ආලවට්ටම් නිකම්ම ගැලවිලා. ඒක ඒ විදිහට පෙනෙන්නේ මිහිරිය ප්‍රණීතව පේන්නේ ඒ අපි අපිට ප්‍රේමනාප දේවල් වල තියෙන විශේෂ මිහිරිකමක් නිසා නෙමෙයි අපි හිතින් හිතාගත්ත දෙයක්. ඒක නිසා ඒවා વિશે නිබ්බිදාවෙන් බලනකොට ඒවත් අනිත්‍ය වගේම තමයි. විශේෂත්වයක් නැහැ. එතකොට ඒ වගේ තියෙන ආලවට්ටම ගැළවිලා යනවා. එහෙම නැත්නම් ඒ රංජන ස්වභාවය ආස්වාද ජනක ගතිය නැතිලා යනවා. එතකොට ඒකේ විමුක්තියක්, ඒකෙන් ඈත්වීමක්, මිදීමක්, ආලේ හැරපීමක් සිදු වෙනවා. මෙච්චර තමයි සර්වඥාතිර කියන්නේ. අන්නේ විදිහට මිදුනට පස්සේ සියලු දෙකේ තේම සමතාවයේ දකිනකොට මම දැන් මිදුණා කියන විමුක්තස්මි විමුක්තമിതി ඥානං හෝති. මම මිදුණා කියන ඥානය පහළ වෙනවා. එතකොට චීනා જાති උස්තම් භ්‍රමචර්යයන් කතං කරණීය නාපරණිතත්ථායති. ඒ විදිහට සියලු දේවල් කෙරෙහි රූප සියල්ලම කෙරෙහිම සමසිත වේදනා සියලු වේදනා කෙරෙහි සමසිත සියලු දේවල් කෙරෙහි සම හඳුනා ගැනීම සියලු දේවල් කෙරෙහි කිසිම කෘත්‍යයක් නොකර සිටීම කරන කෘත්‍ය හැම දෙයකම සමානව කිරීම. එහෙම නැත්නම් වෙන්කොට හඳුනාගත්තයි කියලා එක දෙයකට වැඩියෙන් ආශාවක් තව කෙනෙකුට අඩුවෙන් ආශාවක් වෙන තාරාතිරක් නැති සත්‍යයට එනකොට ඒ පුද්ගලයා නැවත නැවතත් අසවල් දේ ලබා ගැනීම අදහසින් අසවල් තත්වයටමපත් වීමේ අදහසක් පහළ පින්න මේ දැන් ඉන්න තත්වය තමයි ඔය කොච්චර ශ්‍රී ලංකාවත් හම්බ ඒකවත් හම්බ වෙන්නේ නැති එකයි වෙන්නේ. දැඩි ආශාවෙන් දඟලන් ගියා වර්තමාන නැස්ති කර ගන්නවා. ලැබෙන දේ තොච්චරමයි. ඒක නිසා මේ වර්තමානයේට එළඹ සිටීම එහෙම නැත්නම් අප්‍රමාදී වීම තුලින් මේ පුද්ගලයා <clears throat> අර වෙහෙස කර තත්ත්වයේ ආයාස කර තත්ත්වයේ එහෙම නැත්නම් කියන අසහන කර තත්ත්වයේ මිදීමක් ඇති වෙනවා. ඒ නිසා අලුතෙන් ඉපදීමක් නැහැ. අලුතෙන් මට මේ මේ தත්ත්වයටපත් වෙන්න ඕනෑ කියන හැඟීම. මම මේ මානසික ආසාව කියන බාටපත් වෙන්නයි කියලා නැත්නම් මේ මේ සෝවාන් වෙන්නයි මේ හදන්නේ. සකදාගාමි වෙන්නයි මේ හදන්නේ. එහෙම නැත්නම් මේ ධානයක් ලබන්නයි මේ හදන්නේ. එහෙම නැත්නම් මම මේ දිබ්බචක්ඥානෙ ලබන්නයි මේ හදන්නේ. මේ උත්සාහ කරන්නේ කියන මේ தත්ත්වයේ තියෙන තුච්ඡකම තියෙනවා. ඒ හැම දෙයකින්ම වෙන්නේ තුච්ච වෙන්නේ මේ වර්තමානයේ විග්‍රහ කිරීම නිසායි අපි අනාගතේ මොනවද ඊළඟ වර්තමානයේ පිරිච්ච එකක් බව දැනගැනීම තමයි මේ නිබ්බිදාවේදී සිද්ධ වෙන්නේ. ඒ නිසා නිබ්බිදා වීම නිසා නාස්තිකත්වයක් නෙවෙයි ඇති වෙන්නේ. තුක්නදකින් කියමනක් නෙවෙයි ඇති වෙන්නේ. වර්තමාන චිත්තක්ෂණයේ කිරී පිරිච්ච ගතිය. වර්තමාන චිත්තක්ෂණයේ චිත්තක්ෂණයේ කිරී සම්පති කරගතිය. සන්තුෂ්ටි කරගතිය. ඒ සන්තුෂ්ටි කරගතියට සමාදන් වීමයි ඒකට එළඹ වාසිය කිරීම තමයි මෙතන සතිය කියලා කියන්නේ. අන්න ඒ තුල ඒ මුදල තව කෙනෙක් වෙන්න උත්සාහ කරන්නේ. මට අසවල් දේ ඕනේ අසවල් දේ ඕන වෙන්න ඕනේ කියලා අර කියන දිබ්බ චක්කු දිබ්බ සෝදාදී මේ සූත්‍රය ආශ්‍රය කරනකොට තියෙන මේ සෑම දෙයකම තියෙන්නේ ඒ දේ මේ දැන් ඉන්න දෙයට වැඩිය හොඳයි කියන මුලාව තියෙනවා. එතකොට ඒ தත්තරපත් වෙනවා. ඒ ඒ જાතිය අපි එළවනවා. එළවන්නේ කවුරක්වත් නෙවෙයි මායාවක් කෙලෙස්වත් නෙවෙයි අර තමන්ගේම තියෙන වර්තමානයේ පාගා දෙමි. වර්තමානයේ අගේ නොකිරීම නිසා වර්තමානයේ අගේ කරන ගත්තොත් තව කෙනෙක් වෙන්න ඕන කමක් නැත්තේ. එතකොට අලුත් භාවයකට යෑම නෑ. කීනා જાති උෂිතම් භ්‍රමචර්ය ගෝතම භ්‍රමචර්ය විශ්ව. වාසනීම වැසනීම කරන ලද භ්‍රමචර්ය ඇත්තේ කියලා කියන්නේ මේ මොහොත තරම් මේ චිත්තක්ෂණය තරම් මේ ක්ෂණය තරම් උත්තරම දෙයක් අපි අවුරුදු 2600 කට ඉස්සලා දරුවචනanse ඉදිරිපිට පහළ වුණත් ලැබෙන්නේ නැහැ. මත්තේ පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුර ඉස්සරහට හම් වෙන්නේ නැහැ. මේ චිත්තක්ෂණයම තමයි හැමතැනම තියෙන්නේ. ඒසා බ්‍රහ්මචර්යය රකින්න අද අඩුවක් ඇත්තේ. ඒ වගේම සර්වඥාන්සේ ඉස්සරහට ගියයි කියලා වැඩියක් හම්බ වෙන්නේ නැහැ. මතු පිටිනේ මෛත්‍රී බුදුහාමුදුරන් කියලා කියලා වැඩියක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා භ්‍රමචර්යය වැස නිම කරන්නලාදී මේ මෙහිම වැස නිම කරන්නලාදී කියලා ඒ වර්තමානයේ පිරෙනකොට ඇති වෙනවා කතා කරණියම කටයුත්ත කරණිම කරන්නලාදී කලිටියමක් තියෙනවා නම් පුද්ගලික කිසි මේ ලෝකෙ ඉපදිච්ච බුද්ධ ශාසනයක් ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවයක් ලැබිච්ච චනරාපත්‍යක් ලැබිච්ච ඒ වගේම ධර්මයක් ඇහිච්ච පැවිද්දටපත් වෙච්ච කල්යාණ මිත්‍රෙක් ලැබිච්ච ඒ දේ කරන්නලාදී කතං කරණිය නාපරං ඉත්තත්තායති මේ එහාට තවත් තත්වයක් නැහැ. පත්‍යී තත්වයක් නැහැ කියන එක තමයි මේ ਸਰවචන්නාංශයේ විසින්ම තමන් ආසේ එළඹ වාසය කරපු තත්වය සෑම කෙනෙකුට කිසිම ඊර්ෂ්‍යාවක් නැතුව මේ එහෙම නැත්නම් මසුරුකමකින් තොරව කියන කාටත් ළඟා වෙන්න පුළුවන්. ඒකෙන් කරන්නේ මේ වර්තමාන මොහොතේ එළඹ වාසය කිරීම තමයි. ඉතින් මේ වර්තමාන මොහොතට එළඹ වාශය කිරීමේ මේ කියන නිවන් රසය තමයි මේ සතිය කියන චෛසිකේ දාලා පොවන්නද. සතිය කියන්නේ වර්තමානට එළඹීම. ඒ සඳහා අපිට හරි අමාරුයි මොකද අපි අතීතය අභිරමණය කරනවා අනාගතය අභිරමණය කරනවා වෙන කෙනෙක් අභිරමණය කරනවා වෙන තැනක් අභිරමණය කරනවා. ඉතින් මේ නිසා අපේ හිත කාලය දිගේ අතීත අනාගත වශයෙන් දුවනවා. දේශේ වශයෙන් මෙතන ඊතර කියලා අධ්‍යාත්ම බහිද්ද වශයෙන් දුවනවා. දුර ළඟ වශයෙන් දුවනවා. හීන ප්‍රනීත වශයෙන් දුවනවා. ඒ දුවන සෑම වෙලාවකම අපිට පේනවා සතිය කියන්නේ. එක්ත හිත වර්තමාන මොහොතේ ඉක්මන ක්ෂණේ පන්න. ඒ වෙනුවට අපි යම් දවසක උත්සාහ කරලා කරලා කරලා කරලා චිත්තක්ෂණ කීපයක් අපි කනකොට වේවා බොනකොට වේවා යනකොට වේවා අපසට එනකොට වේවා ඉස්සරහ බලනකොට වේවා පැත්ත බලනකොට වේවා අත දිගාරනකොට වේවා අතනමනකොට වේවා වැසිකිලි කරනකොට වේවා කසිකිලි කරනකොට වේවා කතා කරනකොට වේවා නිස්සද්දව ඉන්නකොට වේවා කොයි වෙලාවෙදි ඒ කරන දේ 100%ක් මේකමයි බුදුන් කියන්නේ මේකමයි ධර්මයේ කියන්නේ මේකමයි සංඝයා කියන්නේ මේකමයි සීලය කියන්නේ කියලා. ඒකට සමාදන් වෙනවා නම් එළඹ වාසය කරනවා නම් අපි කියන සතිය කියලා. මේ සතිය කළ හැක්කක් කළ යුත්තක් හැම චිත්තක්ෂණයම පවත්වන්න පුළුවන් නම් හොඳයි කියලා තේරෙන්නේ මේ ප්‍රාර්ථනා බවනේ නෙමෙයි. යම් ප්‍රමාණ උත්සාහ කරලා කරලා කරලා එහි බයිසිකල් එකට නැගලා පැදගෙන යන්න පුළුවන් තරමට සමබර භාවය ගත්ත දවසක් තමයි තේරෙන්නේ යම් යම් தත්ත්වයන් අරදී මට සත්‍ය පවත්වන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ ඒ தත්වයන් විවිධාංගීකරණය කරනවා. අරකේ පුළුවන් නම් මේකෙදිත් බැරි මොකද මේකට පුළුවන් නම් ඒකෙත් බැරි මොකද කියලා වතුරේ ඉන්න ඉස්කෙඩියා උඹේ ජීවියෙක් වෙලා ගොඩ බිමටත් යනවා වතුරටත් යන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා වගේ හැම තැනකදී මේ සත්‍ය පාත්තට යනකොට මේ සත්‍යයේ අභිරමණය තියෙනවා නැත්නම් සත්‍යයට එළඹ වාසය කිරීම තියෙනවා ඒකට අප්‍රමාදී වෙනවා නම් ඔය මොනම දෙයකින්වත් කෙරෙන්න පුළුවන් කෙලෙසෙන එක විතරයි සත්‍යය ඉස්සර කරගත්තම අනිත් සෑම දෙයක්ම තුච්ච හීන නිහීන මේ ගණ්ඩ දෙයක් නැති අතරපත් වෙනවා ඒ නැති නිසායි අපි තාම මේ සැක කරන්නේ. ඒ නිසා අපි මේ තාම මොනවදෝ දෙයක් වඩපත් වෙන්න උත්සාහ කරන්නේ. ඒ තාක් දුක. ඒ තාක් ප්‍රයත්න තියෙන. අපි කවදාක සමනය කරපත් වෙලා නැහැ. ඒ දේ හොයාගෙන යනවා. ඉතින් යම් දවසක මේ රූපේ વિશે නෑ ඔయిత වැඩිය මොන රූපේ ලැබුණත් මේට වැඩිය සැපක් ලැබෙන්නේ නෑ. මෙච්චරමයි. ඔට වැඩිය මොන සැපක් වේදනාවෙන් ලැබුණා අපේ මේ පාචන ඔටිට පිරෙන්න දෙයක් නෑ ඔච්චරමයි. ඔටිට දුකක් ලැබුණත් ඕකේ අඩු වෙන දෙයක් නෑ. ඒ වගේ අපි මේ දේවල් හඳුනා ගැනීම සඳහා নানা ආකාරයෙන් සංඥා පිටව ගන්න. මෙයා සතුරා, මෙයා මිතුරා, මෙයා ලැබීමක්, මෙයා නොලැබීමක් ආදි වශයෙන් අෂ්ටලෝක ධර්මේ අපි සැප දුක් දෙලේ සැපට සැප සුඛ සංඥාව ඇති කරගන්න දුක කෙරේ අකමැති වෙයි. යසස කෙරේ හොඳ සංඥාන ආයස කෙරෙහි පෙළෙනවා. මේ විදිහට ඒ තින සෑම දෙයකම තියෙන්නේ හිතින්ම වාගත්ත මුලාවක් මිසක් ඒ වගේ අත්‍යන්ත වූ එහෙම ස්වභාවයක් නැහැ. ඒ නිසා අපිට නොසලෙන මනසක් ගන්න පුළුවන්. එතකොට නිබේම ඔය සංඥාව ගිලින්න පටන් ගන්නවා. ඒ වගේම සකස් කිරීම අපි කරන්නේ අරාදීම් කරන්නේ මේක හරිය නැති ඉන්න. බිනලියන්නේ අපි ඉරියව් මාරු කරන්නේ මේ ඉන්නේ ඉරියව්වේ සැප නැති නිසා. ඉතින් ඒකට මාරුණා කියලා ඒකේ සැපක් නැහැ. අඟුරක් ගිනි අඟුරක් ගන්න අතින් අතට මාරු කරනවා වගේ ඒ කොච්චර කරනකද ඉවරයක් නැහැ. දුණු වතුර බොන්නාගේ බොන්න බොන්න මේ පස්සේ වැටෙනවා. ඒක නිසා මේ මේක ඉරියව්ව මාරු කළ සැපක් ලැබෙයි කියලා විශේෂ අභිරමණයක් නැහැ. ඉරියව් මාරු කරන්නේ බැරි නිසා නැති නිසා අපිට කොන්ද කිලිතන ඉන්න බැරි නිසා ඒක බාර ගන්න එකයි තියෙන්නේ. සංස්කරණය වශයෙන් ඉරියව් වශයෙන් කොයි එක ගත්තත් එච්චරයි එහෙම නැතුව මේ හැමදේම කරන්න පුළුවන්කම බෝසත්කමක් නොකරන්න පුළුවන්කම දුප්පත්කමක් කියලා ඒක කතාවක් මේ සංස්කාර කෙරේ නිබ්බිදාව ඇති වෙනට වෙන්නේ විල්‍යායක ගොන්දෙන්නේ කකා වුනි ඉන් එක ගොනෙක් වලිගේ නැතුව වැනි වෙන්නේ වල්ගේ ඇති කෙනා මැස්සන්ට බැටදුනි දුප්පත්කමත් වලිගේ නැති ගුණා වැනි කියලා කියනවා ඒ නිසා අපිට මේ දුප්පත් වෙලා ඉන්නේ මේ වලිගෙ නැති හිඳයි කියලා අපි හිතාගෙන වලිගෙ හමුරන පොහොසත් වෙයි කියලා. අනේ පොහොසත් කියන යක්කු විඳින දුක දිහා බලනකොට මේ අපිට වගේ බිම ඉඳ ගන්නත් බෑ. අපිට වගේ විවේක වෙන්නත් නෑ. අල්ලිම කල්පයක්. ඊට මේක වැඩි හොඳයි මේ මධ්‍යම පන්තියේ ජීවිතේ. ඒසයි ඊළඟට අඹාගෙන ගිහිල්ලා හොයන්නේ මොකද්ද? අර ගිනි අඟුරක් තමයි. ලුණු වතුරක් තමයි. බොණ්ඩ බණ්ඩිවර වෙන්නේ නැති ලුණු වතුරක්. අතින් අතට මාරු කරන ගිනි අගොරක් හම්බ වෙයි. ඉතින් මේ පිළිබඳ තියෙන ඥානය විඥාණයෙන් හෝ ඒකෙත් කවදාකවත් මේ මිච්ඡා සංකල්පයක පදනම් වෙච්ච ඥානෙ කවම කවදාකවත් ස්පර්ශයක් කරන්නේ. ඉතින් ඒ නිසා සත්‍ය හඳුනා ගන්නකොටම ওই නිවෙනේ ලක්ෂණ රාශියක් එන්න පටන් ගන්නවා. ඉතින් මම ගෙනියන්න හැදුවේ ඒක කල හැක්කක් කල යුත්තක් කරන්නේ මම ඒකම කරන්නේ මේ කියන අදහස එනවා කියන තැන තමයි ඔය ධම්මටිඥාන කියන එක සඳහන් කරන්නේ. ධර්මයට ගිහිල්ලා නිකන් බයිසිකලේ නැගලා කෙලින් කරගෙන යන්න පුළුවන් තැනට යනකොට ධම්මටිඥාන. අනේ ධම්මටිඥානෙට යනකොට තමයි පෙරපින් කරලා තියෙන බව සතිය පිළිරන්න පුළුවන් බව යම් යම් තත්ත්වවලදී කරන්න පුළුවන් බව දැනගන්න. ඊට පස්සේ දිගින් දිගට දිගින් දිගට ඒක බහුලීකත කරන්න ඕනේ. භාවචා බහුලීකත කරන්න. ආනේ ඒ දේ කිරීමේදී මොකද්ද කරන්න ඕනේ කියන එක සර්වචනාංශ උදව් කරන්නේ සර්වචනාංශ උදව් කරන්නේ මේක මිනිස්සුකට කළ හැක්ක මේක උත්තරම ක්‍රියාවක් වශයෙන් පෙන්ලා දෙන එක ඊට පස්සෙත් ඒ අර අපි මෙතෙක් යනකමුත් ගෙනාවා කායන ප්‍රශ්න වශයෙන් සතිය පිහිටවලා ඒ ආශ්වාස ප්‍රශ්වාස සාසිකුණට පස්සේ ඒ බුද්ධ සමහරට වේදනාව උග්‍ර වෙන්න පුළුවන් තව කෙනෙකුට සංඥා උග්‍ර වෙන්න පුළුවන් තව කෙනෙකුට සංස්කාර සකස් කිරීම උග්‍ර වෙන්න පුළුවන් ඒක එක නාගේ චරිත ලක්ෂණ වල හැටියට. ඒක නිසා මේ වේදනාව උග්‍ර වෙච්ච එක නා කියනවා මට නම් සංඥා ප්‍රත්‍යක් නැහැ සංස්කාර ප්‍රශ්න නැහැ මේ වේදනාව නම් කොහොමද කතියවන්න බෑ. සංඥා උග්‍ර වෙච්ච එක නා වේදනාව නම් මට ප්‍රශ්න නැහැ. සකස් කිරීම ප්‍රශ්නයක් නැහැ මට මේ හඳුනා ගැනීම වල ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ සංස්කාර උග්‍ර වෙච්ච එක නා කියන වේදනා සංඥාවට ප්‍රශ්නයක් නැහැ. සංස්කාර තමයි. ඒ නිසා සාකච්ඡා කරනකොට පේනවා කෙනෙකුට එක දෙයක් බරපතල ප්‍රශ්නයක්. තව කෙනෙකුට ඒක එච්චර ගාණක් නෑ. එයා දෙනවා අයියෝ ඕකනම් මට පුළුවන් කියලා. මොකද එයා ඒක වෙන තැනකින් අහුවේ. මේ විදිහට සර්වචනාචී කාඩක් ගැලපෙන දෙයක් සඳහන් කරනවා. ඒ වගේ යම් වෙලාවක ඒ සතිය හඳුනාගෙන එහෙම නැත්නම් අපි කියන්නේ ධර්මයේ පිහිට ආධාරයක් ලැබලා බයිසිකලෙ කිලින් කරගෙන යන්න පුළුවන් වුණාට පස්සේ ඒ පුද්ගලයා නැවත නැවතත් බයිසිකලේ පදිමින් පදිමින් පදිමින් පදිමින් ඒ බයිසිකලේ තනි අතින් පදින්න පුරුදු වෙනවා. අත් දෙකම නැතුව හැන්ඩල් එක ගලවලා ඇඟෙන් පදක් කරගන්න ඉගෙන ගන්නවා. මේ විදිහට බයිසිකලේ පවා ශරීරයේ කොටසක් පාඩපත් කරගන්න මට සකස් කරනකොට ඒ පුද්ගලයාට අවසානයේ මේ දේ සාක්ෂාත්කරණය කරන එක එහෙම නැත්නම් මේ සත්‍යය අවබෝධ කරන අවස්ථාව අර සතිය අවබෝධ කරන අවස්ථාව වගේම ඒ වගේම දසදහස් ගුණයකින් ප්‍රකට ප්‍රසිද්ධ අවස්ථාවක්. ඒ කියන්නේ බයිසිකල් එක පුරුදු කරන අවස්ථාවේ ලොකු දෙයක් තමයි බැලන්ස් කරන්න යන්නේ. ඒක ඊට පස්සේ දවසක් වෙනවා බයිසිකල් එක සම්පූර්ණයෙන්ම අත් දෙකම අතහැරලා යන්න පුළුවන් තරමට බයිසිකල් සර්කස් කරන්න පුළුවන් තරමට පුහුණුවක් ලැබෙනවා. ආන්න මේ විදිහට යනකොට මේ පුද්ගලයේ මේ අනිමිත්ත විමුක්ති, අපනිහිත විමුක්ති, එහෙම නැත්නම් ශුන්්‍යත විමුක්ති කියලා එතනක් දොරවල් තුනක් පෙන්නනවා. අනිමිත්ත කියලා කියන්නේ ඒ පුද්ගලයාට මේ ලෝකේ කිසිම දෙයක් වෙන්කොට හඳුනාගත යුතු සලකුණු තබා යගත යුතු තත්වයක් නැහැ. නිමිති ගන්න දෙයක් ඇත්තේ නැහැ. අරමුණු කරන්න දෙයක් ඇත්තේ නැහැ ලෝකේ ඔක්කොගෙම තියෙන සමරසය. සියල්ල සමානයි නම් මේකම ලකුණු කරලා ඒකම නැවත ගන්න ඕන කමක් නැහැ. අන්න ඒ විදිහට රූප ගත්තොත් සෑම රූපයකම තියෙන්නේ එකම රූපණ ස්වභාවය. නාම ධර්ම ගත්තොත් ඒ රූපයන් මත රඳා පවතින ගතිය මොකද හඳුනා ගැනීම සඳහා විශේෂයෙන් නිමිති ගන්න දෙයක් නැහැ. එතකොට භාවනා කරනකොට පේන්නේ ඒ පණුවිත්තක් හරියට වගේ එහෙම නැත්නම් වතුර කඩකට වහින අවස්ථාව වගේ පේනවා මේක රූපයක්ද මේක වේදනාවක්ද මේක සංඥාවක්ද මේක සකස් කරපු දෙයක්ද මේක විඥානයේද තේරුමක් ඕනෙම නැහැ තේරුම හදන්න දෙනවා කියලා කියන්නේ ආයෙ නිමිති ගන්නවා ඉතින් දවසක මේ නිමිති එහෙම නැත්නම් අරමුණු කිරීම අතහැරලා ඒක මේ ඉන්දිය සංවරයට සම්බන්ධ කර සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායි හෝති නානුභ්‍යච්චරක් ගායි හෝති යත්වා ආදි කරන මේ තං අසමුතං වේරත්තං උපපජ්ජති පාපකා කුසල ධම්ම තත්ත්ව සංවරය සම්පාපජ්ජති මේ නිමිති ගැනීම නිසා තමයි මේ නිමිත්ත අනුව අපිට ඒක ඉද්දෙන්නේ කුප්පණ ගතියක් තියෙන්නේ ඒ නිසා ඇහෙන් රූපයක් දැකලා දැකපු රූපය අත්තර විස්තර බලන්නේ ව්‍යංජන අනුව්‍යංජන බලන්නේ නිමිති ගැනීමක් නැහැ න නිමිත්තක් ගායෝ නාම ව්‍යංජනක් ගායෝ. ව්‍යංජනානි ව්‍යංජන ගැලිලක් නැහැ. එමන්සේ රූපෙන් ආය කෙලස් නොපදින විතර වැඩ කරන හැටි. නමුත් චිත්ත ශිල්පයේ රූපයක් දිහා බලපුවම එයා ඒකේ හැම කුඩා අණු කුඩාම ව්‍යංජන අණු ව්‍යංජන ගන්න නිසා තමයි එයාට චිත්‍ර නැවත නැවත අඳින්න පුළුවන්. එතකොට එයා විස්තර අස්තර බලන. නමුත් ඒ චිත්‍ර ශිල්පය රූපයට බැඳෙන නිසා එයාට ඒක නැවතත් ඇඳලා කියපුපය ගන්න නිසා. නමුත් කෙලෙස් නෝපදන කෙනා චක්කුණ රූපං දිස්වා නනිමිත්තක් ආයෝති නානුභ්‍යංජනක් ආයෝති. අනුභ්‍යංජන ගන්නෙත් නෑ නිමිති ගන්නෙත් නෑ. එතකොට ඒ රූපය අනිත්‍යක රූපයත් එක්ක වෙනසක් නැති නිසා වෙන්කොට හඳුනාගත්ත නිසා ඒක නොදැක්කයි කියලා තරහක් හෝ දැක්කා කියලා ආඩම්බරයක් අත්‍යත් නැහැ. සියල්ල සමසේ සලකනවා. ඒකට යත්වාදී කරන මේ තං අසංගතං විහරන්තං උප්පදච්ච පාපකා කුසල ධර්ම යම් හේකින් මේ විදියට සංවර වෙන්නේ නැතුව මේ නිමිත්ත දැකලා ඒ නිමිත්ත සුභයි මංගලයි භද්‍රයි මේක අපරාධ ෆොටෝ එකක් ගන්න බැරි වුණා නේ අනේ අරගෙන ලොකු කරගලා පිටිය ගහ ගන්න බැරි වුණා නේ කියලා පශ්චාත්තාවයක් නැත්තම් ඒ නිසා ඒ රූපේ දැකීමෙන් අසංවර වීමෙන් පහළ වෙන්න තියෙන යම් පාප කකුසල ධර්මයක් තියෙනවනේ ඒක ගෙවම් කරනවා. නූපන් අකුසල් නොයිපද වීම සඳහා උත්සාහ කරනවා. එතකොට කියනවා ඇහැ දක්වමයි කියන. ඒ නිසා මේ නිමිටි ගැනීම තමයි මේ අධ්‍යාපනය කියලා කියන්නේ. මුළු කම්පියුටර් එකම වැඩ කරන්නේ නිමිටි ගැනීම තුල. ඊට පස්සේ ඒක විභූෂණ පාලා ගත්ත නිමිටි ආපහු පෙන්නකොට අපිට වෙන්නේ නව නිර්මාණයක් කියලා. ඉතින් ඒ නිසා ඒ මුළු ලෝකෙටම හැම කෙනාටම කරන්න පුළුවන් එකක් නෙවෙයි යම් වෙලාවක් තියෙනවා අපිට භාවනා කරනකොට ඒ විශේෂයෙන්ම ඒක එන්නේ මුදුවට කය නැත්නම් ආස්වාද ප්‍රසවාස කය සංසිඳුණාට පස්සේ මොකද්ද සංඥාවක් තියෙනවා ඒක අමාරුයි කියන්නේ ඒක රූපයක්ද විදින දෙයක්ද හංගින දෙයක්ද මම විශේෂ සකස් කරපු දෙයක්ද නැත්නම් සකස් වෙච්ච දෙයක්ද එහෙම නැත්නම් මේක ඊගාව චිත්තක්ෂණය මේ චිත්තක්ෂණය වෙනකොට හඳුනන්න පුළුවන් කියලා. ඔයේ ගල්මෙන් පවතින. මේකට කියන සම්තති කියන වචනේ පාවිච්චි කරන්නේ යම් වෙලාවක දකින දකින චිත්තක්ෂණය දකින දකින අරමුණ වෙන්කොට හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ සේරම ඉගෙන ගත්තට පස්සේ බීලා බීලා ඉවර කරාට පස්සේ ඒ වෙයි ගන්න දෙයක් නැහැ කියනකොට හිත ඔය සම්තති ලක්ෂණයට වැටෙනවා. සම්තති ලක්ෂණ වැටුණාට පස්සේ මිනිහි කරන්නත් බෑ, වේකොට හඳුර ගන්නත් බෑ. ඒකාකාරී ගතිය නිසා එපා වීම තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ සම්තතියක් එනවත් එක්කම හිතට එපාකම ඇති වෙනවා. මේ වෙන්කොට හඳුනා ගන්නාට එක් විචිත්‍රත්වයක් තියෙනවා. විවිධාංගීකරණයක් තියෙනවා. මේ විවිධ හැඩතල තියෙනවා. එතකන් අපේ හිත අභිරමණය කරන සංසාරක බැඳ. මෙන්න මේ සම්තතියට ඇවිල්ලා සියල්ල සමවේගන එනකොට නිබ්බිදා පහළ වෙනවා. අනේ නිබ්බිදා පහළ වෙනකොට මේක වටින දෙයක්. මේක නිමිති ගන්න දෙයක් නැහැ. මේ නිමිත්තක් නැතිකම හොඳයි. එහෙම නැත්නම් Taman අරමුණු කරපු ආනාපාන නිමිත්තක් නැති වෙනවා. ඒකෙත් ආස්වාස් ප්‍රස්වාස වෙන් කරන්න බෑ. හැබැයි මැරෙලා නැති බව දන්න. අනේ මේ தত্ত্বය ඉතාමත්ම උග්‍රව ආසන්න උත්සන්න වැටෙනකොට සමහරකට මේ සංසාරයෙන් ගැලවූ මාර්ගයක් හම් වෙනවා. ඒක කියනවා අනිමිත්ත විමුක්ඛය කියලා හඳුනා ගන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඒකේ නෑ තේරුම් බේරුම් කරගන්න පුළුවන්. ඊගානින අපපනිහිත කියලා අපපනිහිත කියලා කියන්නේ දේවල් වල තේරුම් බේරුම් තිබුණොත් මට මේක වේවා කියලා ප්‍රණිදියක් ප්‍රාර්ථනාවක් පහළ වෙනවා. යම් වෙලාවක එනවා අපපනිහිත විමුක්ඛය කියලා කියන්නේ මේ මොහොතේ තියෙන දෙයට වැඩිය කොච්චර කොච්චර උත්සාහ කරත් ආයේ ප්‍රාර්ථනා කළ යුත්තක් නැහැ. ප්‍රාර්ථනා කළා කරන්න දෙයක් නැත්නම් ප්‍රාර්ථනා කරනවා කියන්නේම වර්තමාන මොහොත නීච කිරීම. කියලා අලුත් ප්‍රාර්ථනාවක්. ඒ නිසා සන්තුෂ්ටි කරගතියක්. සම්පත්‍ති කරගතියක්. ඒකට කියනවා අපනිහිත විමුක්තිය කියලා. එහෙම නැත්නම් ශුන්්‍යත කියලා කියනවා මේ දේවල් වල හරපද්ධතියක්, සාරමණ්ඩයක්, ආත්මය කියලා ගන්න දෙයකින් හිස් හැම එකේම තියෙන්නේ සමාන තත්වයක් නම් මට මුල ඕනේ මැද එපා මැද අග ඕනේ මුල එපා මොකක්වත් නැහැ ඕක ඒ තියෙන தත්ත්වෙත් ගන්න දෙයක් නැහැ ප්‍රාර්ථනා කරගත්තත් ඒකත් එච්චරමයි කියලා මේ වල තියෙන හිස් භාවය ඉතින් සමාඩ ශුන්්‍යත තුච්ච හිත් අනත්ත පරත පරතෝ කියන එක එක ආකාර වලින් වැටෙනවා මොනම උත්සාහ කරත් මෙතනින් එහාට යන්න බෑ. මෙතනමයි. අර දේන කූඩුවේ කොච්චර දිව්වත් කූඩුව කරකිනා මිසක ලේනයිනේ පල්ලේ තමයි. එනිසා අපි අදැටි ප්‍රයත්න කරමින් කරන්නේ ওই ලේන කූඩුවේ කරකින එක තමයි. ඉතින් රිස යනවාගේ විතරයි හිතේ. කොහොම කරුවත් කූඩුවේ පල්ලේ තමයි තියෙන්නේ. ඉතින් ඒක දැනගෙන ඔබ දුවන්නේ නැතුව හිටියත් එකයි, දුවදුව හිටියත් එකයි කකුල ගාය තියෙනවා දිවර ප්‍රශ්නයක් නැහැ. එතකොට තියෙනවා මේකේ මේ අඩිය ළමයි කොහොම කරවත් වෙන්නේ කියලා ඒක පිළිබඳව ශුන්්‍යත විමුක්තිය මේ කොයි විමුක්තිය ලැබුවත් එකම තැනකට තමයි යන්නේ. යාගේ ප්‍රයෝග පටිප්පස්සම්බණය කියලා ප්‍රයෝග සංසිතීමක් ඇති වෙනවා. ඉදිරියට එලවන්න මෙහෙයුම නැතිලා යනවා. ඉදිරියට එළවන මේ මෙහෙයුමට තමයි තණ්හාව කියලා කියන්නේ. භවනෙත්‍ය කියලා කියන්නේ ඕකට තමයි. ඒක නැති වුණාට පස්සේ නිකන් ජීවිතයේ ඉදිරියට එළවන තල්ලුව නව නිර්මාණිත්වයේ නව නිෂ්පාදන தત્ත්වේ නැති වෙනවා. නමුත් දැන් ඉන්න தત્ත්වෙ පිරිච්ච ගතිය. දැන් ඉන්නේ පිරිලා. දැන් ඔయిత වැඩිය ඔය මොන જાති කරොත් මේකට ලස්සන එකතු කරන දෙයක් නැහැ කියන தત્ත්වෙටපත් වෙනවා. ආන්න එතකොට සර්වතන සඳහන් කරන්නේ ඒකට ඇවිල්ලා ඒක ඒක බව දැනගත්ත දවසක් තියෙනවා. දැනට අපි අනන්තවත් එතන ඉන්නවා අපිට නමුත් පේන්නේ ඊගාව චිත්තක්ෂණ මීට වැඩිය හොඳයි. ඒ අපි නිතරම ඊගාව චිත්තක්ෂණ ඊගා ප්‍රාර්ථනාව ඊගාව සාරගතිය ආත්මගතිය කල්පනා කර කර නිකටල්ලේ තියාගෙන අල්ලපු ගෙදරට නම් මේක දිනවා අපට නැහැ. එතන අර රටේ මේක තියෙනවා මේ අපට නැහැ. එතන අසවලාට තියෙනවා අපට නැහැ කියලා හැම වෙලාවෙම කල්පනා කරන එක ඉතින් පෘ탁 පෘ탁 කියලා පෘ탁 යන ගතිය. ඒ පිරිච්ච ගතිය ඇති වෙනකොට පුත්‍රයන් කියන්නේ අත්‍යබික්කවේ අජාතං අකතං අජාතං අභූතං අකතං අසංකතං. මහණෙනි තියෙනවා මේ ලෝකේ තැනක් ඒකට බුදුහාමර යොදානේ ආයතනය කියලා. මේ චක්ක ආයතනය, සෝත ආයතනය වගේ ආයතන තියෙනවා අජාතං ඒක මේ අපේ ප්‍රයත්නයකින් පහළ වෙච්ච දෙයක් නෙවෙයි. ප්‍රසූත කරපු දෙයක් නෙවෙයි. අජාත අභූතං ඒක තියෙන බවක් මොන විදිහෙන්වත් පේන්නේ නැහැ. ඉසුසලා මම ලොකෝයි කියන ගතියක් ඒකේ නැහැ. අකතං කවුරුත් විසින් කරන ලද්දකුත් නෙමෙයි. ඒක මොනම තාලකින්වත් සංස්කරණයක් අවශ්‍ය කරන්නේ නැහැ. අන්න එහෙම ආයතනයක් තියෙනවා කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒ භාවනා කරලා එක තැනකට ඇවිල්ලා ආපු පමණින් නෙවෙයි ඇවිල්ලිවල ඒක ගැන ආඩම්බර වෙන වෙලාවක් වෙනවා. ආඩම්බර කියන වචනේ හොඳ නෑ. ඒක පාවිච්චි කරන සමාදම් වෙන වෙලාවක් වෙනවා. එළඹ වාසය කරන වෙලාවක් වෙනවා. එතෙන් ආවට පස්සේ එනවා මේ චිත්තක්ෂණය කවුරුත් විසින් කරන ලද්දක් නෙවෙයි. නැත්නම් කවුරුත් ප්‍රසූත කරන ලද්දක් නෙවෙයි. අජාත ජාතයක් නෙවෙයි. අභූතං ඒක තියෙනවයි කියන මොනම ලකුණක් අපෙන්නේ. අනික් සෑම දේවල්ම නිමිත්තක් ගත්තොත් ප්‍රණීතියක් ඇති කරෝ සාරයක් ගත්තොත් ඒක තියෙන බවට අනික්කව වෙන් කළ දක්වන්න අඳහැරපාන. එහෙම නැත්නම් කියාපාන ගතියක් තියෙනවා. යම් චිත්තක්ෂණයක් කරන ඒක ඒක විසින් කවදාකවත් භූතත්වයටපත් වෙන්නේ අකතං මම ප්‍රයත්නය කරලා ගත්තෙකුත් නෙවෙයි. මට තියෙන එළඹ එළඹ වාසය කරන එක විතරයි. එතෙන් ගිහලා ඒක ඉන්න බව දැනගන්න එක විතරයි. අසංකතං මේක සකස් කරලා දිනු කරන්න බෑ. ඉතින් යම් මෙහකින් නොචේතම් බික්කවේ අභවිෂ අජාතං අගතං අජාතං අභූතං අගතං අසංකතං නේවිත ජාතස්ස භූතස්ස කතස්ස සංකතස්ස නිරෝධං පඤ්ඤාපේත মানে මේ විදිහට මේ ප්‍රසූත නොකරලා එහෙම නැත්නම් ප්‍රසිද්ධ කියාපෑමක් නැති ඒ වගේ කවුරුත් විසින් නොකරන ලද කවුරුත් විසින් ආලවට්ටා නොකරන ලද මෙහෙම තත්වයක් නැත්තම් මෙච්චර මේ මිනිස්සු දේවල් ප්‍රසූත කරන්න හදන ලෝකේ මම මාගේ කියලා අඳුර පාන ලෝකේ මේ මමයි කලේ කියලා හැමතැනම බෝඩ් ගහන එහෙම නැත්නම් දැන්නේ ගහන ලෝකේ මේක මේ විදිහට කරන්න ඕන කියලා විවත්ත හදන ලෝකේ කවදාකවත් ගැලවමක් නම් හම්බෙන්නේ අන්න එවැනි ආයතනයක් නැත්නම් මේ මුළු ලෝකේ ලද්දා පටන් ජාතිය ආශකරන ලෝකයක්. හැම වෙලාවෙම නව නිර්මාණ වලට කැමති ලෝකයක්. ඒ වගේම තියෙන බවට ඉස්මතු කරන්න. එහෙම නැත්නම් කැපී පෙනෙන මමයි ලෝකා කියන්නේ. එහෙම නැත්නම් තාරාතිරම් මනින්න හදන ලෝකේ ඒ තිරිසන් සත්තුගේ පවතියි. ගස්කොළන් වල පවතියි. මේ සර්වචාන්සේ දේශනා කරන්නේ ගිම්මාන මාතේ පටමස්මින් කිම්හි ගස්වල බවයි ලස්සන තලු අතුබු හිතවගෙන එයා අනික් එකට වැඩිය ස්වභාවික වරණයේදී ඉදිරියෙන් ඉන්න උත්සාහ කරන ගතියක් තියෙනවා. ඒ භූතත්වේ පිළි කැපිපෙන් හතර ගතිය. කතන් කරන ලද්දක් කියලා මේක සිද්ධ වෙච්ච එකක් කිව්වම මම පාළුයි මම කම්මැලි පාළුයි. මේක කවුරුරි කරන ලද්දක් කියලා. මේක කෙරුවේ කවුරුත් බැලන සර්බලදාරි දෙයයන්ාච් කියලා හරි මේ නිකන් උණයි කියන කරකින කරලා දක්යා යා බොම් බලවත් එක්කෙනෙක් මට හිතවත් එක්කෙනෙක් මට අහිතවත් එක්කෙනෙක් යා තමයි මේක කෙරුවේ කෙරුමෙක් ඉන්නවයි කියලා හිතනවා ඒ කෙරුව හැම වෙලාවෙම නිර්මාපකෙක් කියලා කියන්නේ බුදුරජාණන් කියන්නේ මේකේ සදා කාලික තියෙන්නේ දුක නම් හිතියනම් හිතිය ඌට කියන්නේ නිර්මාපකෙක් කියන්නේ එකක් කියන්නේ විනාශකෙක් කියලා මවලා තියෙන සම්පූර්ණ විනාශයක් කියලා තියෙන හරියක් ලෝකේ තියෙන දුකමයි. නිසා කත කියන වචනේ ආස්තික පැත්තේ තියෙන. මේක හරිනම් කියන්තරේ විනාශකයක් කියනම සර්වඥතේ මේක පිළිගන්නේ. ඊ සංස්කරණය කිරීම කිව්වහම මිනිස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන සංස්කරණය කරනවා. කිසිම දෙයක් තියෙන සත්‍තර කැමති නැහැ. මේක පොඩ්ඩක් මෙහෙම වුණා නම් හොඳයි. මේක මෙහෙම කරා නම් හොඳයි. කට්ටිය එකතු වෙච්චාම කොයි වෙලාවෙත් කියන්නේ අද මේ පෑවුවා මිසක පොඩ්ඩක් අවු අඩු වුණා නම් හොඳයි. වැස්ස වෙලාවට කියනවා දෙකී විතරක් යන ගාලා මේ වැස්ස ආකාශේ කුණු වෙලා වගේ කොයි වෙලාවෙත් මේකේ මන්දාරම්මයි කියලා බය. කවදාකවත් හොඳක්. කවදාකවත් දෙමාපියෝ දරුව හිතන්නේ නැහැ දෙමාපියෝ මේ කරන්නේ උපරිමේ කියලා හිතන්නේ මේට වැඩිය හොඳින් කරන්න පුළුවන් කියලා. හැම වෙලාවෙම හිතනවා අර මම ගියේ පාර මේ පෙරත් ගියාට පස්සේ වයින්සෝ කොල්ලේ එයා කියන දරුවන්ට කියනවලු මේ දරුවෝ ඉල්ලනවා ඉතින් ඒ රටේ ඉපදිච්ච දරුවෝ කිව්වම විවිධ දේවල් ඉතන. කිව්වලු මේ මගේ පර්ස් එකේ සල්ලි නැහැ කියලා පර්ස් එක කැපෙල පින්නවා. ඒකේ තියෙන කාඩ් විතරයි දැන් පර්ස් වල සල්ලි නැහැනේ. ඒතර පොඩි එකක් වල නෑ නෑ තාත්තා කියලා අර පිටියක් තියෙන අත ගාපම සල්ලි එනවා. ඒ කියන්නේ පුළුවන්කම තියෙනවා තාත්තා කරන්නේ. කොයි තාත්තද නොකරන්නේ. කොයි තාත්තත් කරනවා. කවදාකවත් ඇතියක් නැහැ. ආණ්ඩුවක් උනත් කරනවා. ඒගොල්ලත් කර ගන්නවා තමයි. හොඳ අපි කියන්නේම කවදාකවත් ඇති කියන්නේ. මේ කාලගුණයට හෝ දෙමාපියන්ට හෝ රජයට හෝ භික්ෂුන් වහන්සේට කවදාකවත් ඇති කියමනක් නැහැ. මේ නිසා පුදුමාකාර අතෘප්තිකර තත්ත්වයක් තියෙනවා. මේක සංස්කරණය කළ හැකි මේට වැඩි මේක කොළින් හොඳින් කළ හැකි නැගීම දශක අතහැරලා. ඒත් අකත තත්ත්වයක් කියන දුරෙන් කියන මේ ලෝකෙ උදේ ඉඳලා හැන්ද වෙන මේ සකස් කිරීම කරන ලෝකෙන් ඔබට කවදාකවත් ගැලවෙන්න වෙන්නේ අජාතං අභූතං අකතං අසංකතං කියන ඒ කියන ආයතනයක් මේ ලෝක පද්ධතිය තුලම තියෙනවා. එහෙම නැත්තම් මේකෙන් කවදද ගැලවෙන්නේ? මේක කරත්ත බඳගත් ආහාරකා වගේ, මැටි පාගන ගුණා වගේ උත්තේ ඉඳලා හැන්ද වෙනකම් කඹරන එකනේ කරන්නේ. තේරුම් ගත්ත දැල්ලා මැරෙනකම කරන කඹරන එක. කවුරුනා කියන වචනේ එච්චර හොඳ වචනයක් නෙවෙයි. නමුත් මේිට වෙඩි ලස්සන වචනයක් නේ අපිට කියන්නේ. කඹුරලා කඹුරලා කඹුරලා අන්තිමට මැරලා එක එක සන්තෝෂයෙන් මැරෙන්නේ. ඒ සම්පූර්ණස් කියනවා මරෙන්නේ ඉස්සෙල්ලම මේ අජාත වූ අභූත වූ අකත වූ අසංකත වූ ඒ தත්ත්වෙට හිතපත් කරලා ඒකට එළව වාසය කරන්න. අපි ප්‍රයත්න කරන දත් ඒ தත්ත්වෙට හිතපත් වෙනවා අපි දන්නේ නැතිවමයි තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා මේ සැප හොයාගෙන යන ගමනේ අපි දන්නවනේ සැප හොයන්න යනකොට දුකක් තියෙනවා. ඉතින් මේ දෙක අතර අපි පෙළෙන අතරමැද සැපේ ඉඳලා දුකට යනට අදුක්කම සුඛේ පහු කරගෙන යනවා. දුකේ ඉඳලා සැපට එනකොට අදුක්කම සුඛේ පහු කරන යන්නේ කවදා හෝ අපි අදුක්කම සුඛේට ප්‍රයත්නෙන් ළඟා වෙලා මේ ඉන්නේ අදුක්කම සුඛේ අනේ මේක සැප දුකට දෙකටම වැඩිය හොඳයි කියලා තේරුම් ගත්ත දවසේ අපිට පේන දවසේ 80ක් 90ක් ඉන්නේ මේකේ තමයි භාවනා කළත් නැතත්. මේකට තියෙන මේකට එළඹ වාසය කරන්න බැරි අවිද්‍යාව නිසා. මොකද අර සැප සොයාගෙන යන අසීමිත ප්‍රයත්න නිසා. මේ දෙකම අතහැරපු දවසේ වර්තමානයේ අදුක්කම සුඛයට එන්න. ඒ වගේම අජාත වූ, අභූත වූ, අකත වූ, අසංකත වූ මේ தത്വයට භාවනාවේ එළඹෙන අවස්ථා දෙකක් තමයි ඔය ආරම්භන සංසිඳුණට පස්සේ දැන් ඊයේ චිත්තක්ෂණය කවුරුත් විසින් ජාතක කරන ලද්දක් නෙමෙයි. ඒ වගේම මෙහෙමයි මේ චිත්තක්නේ හැටි කියලා කියන්න බෑ. අභූතයි. ඒක ඒක විසින් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. බලානිකට මූණ දිහා බලන්න පිටට පේන්නේ නැහැ. රැස් වී දෙන්නේ නැහැ. දිබ්බ චක්කු දිබ්බ දෝත පහල කරන්නේ නැහැ. කුබ්බේ නිවාසානුසති පහල කරන්නේ නැහැ. ඒක පහලෙච්ච බාට මොනම ලකුණක් අත් නැතිකම තමයි. ඒකේ තියෙන ඒ චිත්තක්ෂණේ තියෙන ඒ ආයතනයේ තියෙන විශේෂ ලක්ෂණය. ඒක කවුරුත් විශ්ින් කරන්න ලද්දකුත් නෙමෙයි. ඒ ඒ භාවනා කරන එක නා කරලා හම්බෙච්ච දෙයක්වත් නෙවෙයි අදුක්කම සුඛය කියලා කියන්නේ හම්බ කරපු දෙයක් නෙවෙයිනේ. තිබිල මෙචෙක් කර ගණන් ගත්තේ නැද්ද ගණන් ගත්තා විතරයි. එතකොට අක්කට අසංකතයි මේකට මොනවත් කරන්න බෑ. මං ඊගාට මොකද කරන්න කියලා අහනකොටම මතක තියන්න ඕන තෘෂ්ණාවක් ආවා. එන්න නැත්නම් ආයේ කෙලෙසක් පාලව. මේක තව හොඳින් කරන්න වඩා කරන්න ඕනේ මොකද්ද කියලා අහනකොට දැනගන්න මතක තියාගන්න. ඒ කියන්නේ මාන්නයක් ඇති. නිත මේ ආපේක මම ඊයේ මට තිබුණේ අද මට ආවා කියනකොටම ආත්ම සංඥාව ඇවිල්ලා. ඒ නිසා මොනවත් නැතුව ඒකට එළඹ වාසය කරන්න පුළුවන් ලාවට මේ අජාත අභූත අකත සංකත தત્වේ තේරුම් ගන්නවා. ඉතින් ඒක නෙවෙයි නිවන කියන්නේ. ඊට පස්සේ ඒ විදිහට කය මේ විදිහට තැම්පත් කරලා ওই පැය ගණන් දවස් ගණන් කෙලෙස් වල තැවෙනවට වැඩිය කොච්චර හොඳද? ඒ වෙලාවේ බැලුවොත් කිසිම කාය දුස්චර්ය සිදු වෙන්නේ නැහැ. වචී දුස්චර්ය නැහැ, මනෝ දුස්චර්යත් නැහැ. මේ මෙච්චර කෙලෙසිච්ච සංසාරේ එකම චිත්තක්ෂණය කරේ අපිට එළඹ වාසය කරන්න පුළුවන් නම් අලුතෙන් සංස්කරණය කරන්නේ අලුතෙන් කර්ම රැස් කරන්නේ නැහැ කියලා. ඒක ශ්‍රේෂ්ඨ ළඟාවීම. නමුත් අපිට වෙලා තියෙන්නේ එතෙන් ගියාට පස්සේ ඊට වැඩි හොඳ එකක් ඉල්ලන්න හෝ එහෙම නැත්නම් හිතේ තියෙන සැකේ නිසා හෝ එහෙම නැත්නම් විචිකිච්ඡාව නිසා හෝ නැත්නම් නින්දට වැටීම නිසා හෝ ඒක එළඹ වාසිය කරන්නේ. එළඹ වාසිය කරපු දවසට තේරෙනවා මේක කවුරුත් දෙන එකක් නෙමෙයි මේක ලද්දාපණ උපන්දා ඉඳලා තිබුණා. අපි ඒක නිවන් මඟ කියලා හෝ මධ්‍ය ප්‍රතිපදා කියලා හෝ දන්නේ නැහැ. ආනෙම තැම්පත් වෙනකොට ඒකට එළඹ වාසය කරනකොට ඊගාවට යට මට්ටමේ තියෙන සියුම් කෙලෙස් වේදනා සංඥා මාර්ගේ මතුවේ. ඊට පස්සේ උඩ දාන්න පටන් ගන්නවා. ඊට වැඩි තාන සියුම පුංචි දේවල් පවා අර ඇදිච්ච රවම්බරේට පුංචි තට්ටුවක් කරනකොට කිංකිණි නද දෙන්න වගේ හොඳට සුසර කරනද සංගීත භාණ්ඩයට තට්ටු කරනකොට ගොරෝසු දෙයට වැඩි තාම සියුම් රාගනා තාල දෙන්න වගේ ඇඟෙන් ඉතින් නිකුත් වෙන්න පටන් ගන්නවා. ඉතින් නිකුත් වෙන්න පටන් ගත්තා පස්සේ මෙයා ඒක ප්‍රනීත භාවය දන්නේ නැත්නම් හිතනවා වෙනද නැති තරම් රාග හිතිවිලි එනවායි කියලා. වෙනද නැතරම් ද්වේෂ හිතිවිලි එනවායි කියලා. වෙන්ද නැත්තරම් මොහේ හිතවිලියමයි කියලා. මොකද දැන් ටෝච් එකක් ගහලා චීන කන්නඩේ දාලා බලනවා වගේ හොඳට පේන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී ඇත්තටම කියනවා නම් සමහර විටක රාගයේ ඉස්මතු වෙන්න ඉඩ තියෙනවා. සමහර විටක නොතිබිච්ච ද්වේෂය ඉස්මතු වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමන්ගේ මෝඩකම මෙච්චරයි කියලා තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක කුලප්පු වෙන එක සාධාරණයි. කුලප් වුණාට පස්සේ අපි සාකච්ඡා කරලා දැනගන්න මේක වැඩි වුණා නෙවෙයි තියෙනක පේන්න පටන් ගන්න එකයි වෙන්නේ. එනිසා වේදනා සංඥා දෙකේ වැඩ කරනකොට අතිරේක කාම රාග හැචිලි හිතවිලි කොජ දාන්න ගන්න. ඒක කාලයක් යනවා ඒ අඹ වාරේ එහෙම නැත්නම් මැංගුස්ටින් වාරේ දූරියන් වාරේ වගේ කාලයක් ඇවිල්ලා යනවා. සමහරකට ඒ ද්වේෂ චරිත වලට දුමාකාර විදිහට නුරුස්නා ගතියක් එනවා. තව සමහරෙකුට එක්ක නිදිමතහ මොනවද අපි කවදා කොටේ ඉන්නද මේ තරම් මේ තණ්හාමාන දිටි වඩන ලෝකේ කරන කරන හැම වැඩකීම කෙලෙස් උපදිනවා නම් කවදද මේක ගෙවලා දාන්නේ කියලා බයක් ඇති වෙන වෙලාවක් තියෙනවා. ඒව කොහොම අර කාපට් එක උසල යට තියෙන දූවිලි දකින්න වෙලාව. ඒකත් දැකලි වෙලා ඒකටත් ප්‍රයත්න නොකර දැක්කත්ම දැයි මෙච්චරවත් දැක්කේ නැහැ මෙතෙක් කල් කියලා ඒක හොඳට ඉන්න තුනොත් ඒක ප්‍රශ්න නොකර හිටියොත් සැක නොකර හිටියොත් අවදිභාවය දැක්කොත් නින්දට යන්න දෙන්නේ නැතුව ඒවා ඉබේම හේම සංසිඳන. එතකොට අර ජාත අභූත අකත අසංකත தත්ත්වයට අටඩි තීක්ෂණව ගැඹුරින්ම වැටෙන්න පටන් ගන්නවා මෙතනදී යමක් කරන්න බැරි කෙනෙක් වගේ රූප පෙනුනට ඇහැට තිබිලා අන්ධෙක් වගේ ඇහැට කනට ශබ්ද ඇහුනට බීරෙක් වගේ නාසයට දිවට කයට දැනුණට මූඩේක් වගේ. හිතට හොඳට මේ වෙලාව මම මේ කරන්නේ හිතනට මෝඩේක් වගේ. අතපය විසිකලා වැඩ කරන්න හිතුණට කොන්දපය නැති කෙනෙක් වගේ නැත්නම් මලමිණියක් වගේ ඉඳලා මේක දිහා බලාන ඉඳනම් ඒ දේ නොකර මේ ඉන්න වර්තමාන චිත්තක්ෂණේ තියෙන පිරිච්ච ගතිය හොඳට අත්දැක්කොත් තමයි ওই සංඥා වේදනා දෙක සංසිඳව ගන්න. එතකොට මේ පුද්ගලයා මේ අජාත අභූත අකත අසංකත කියන ආයතනයට නිතර නිතර යනවා එනවා. නිතර නිතර යනවා එනවා. එහෙම යන ගමන් ලෝකෙදි කොච්චර දෝ ජාත භූත සක්කත සංකත හැම කක්කාවක්ම ගන්නවා. හැම වැරදි වැඩක්ම සිද්ධ වෙනවා. ඒ කොච්චර ගෑවත් එයා දන්නවා මං වෙනුවෙන් වෙනම ආයතනයක් තියෙනවා. නැත්නම් බුදුන් පණවන්නලා ආයතනයක් තියෙනවා. මට අවශ්‍ය නම් සුදුසු වාතාවරණ ලැබුණොත් මට එතෙන් යන්න පුළුවන්. ඉතින් එතෙන් යන්න ආපහු එන්න කරලා කරලා කරලා කරලා දවසක තීන්දුව කරනවා කොච්චර කරලා ආවත් මේ කත ජාත කත භූත කත සංකත తত্ত্বය තමයි කෙලස් කියන්නේ මට ඕන මේකේ ඉන්න පුළුවන් ඒ ඉන්නේ ඒ තනංගේ කිට්ටු අන්තිමේ අවශ්‍යතාවය නිසා අර දරුවන් කන්දා කරණින් මේ බන්දා කියලා අපිට අර අජාත අභූත අකත අසංකත තත්වෙම ඉන්න බෑ අපිට මේ ශාසනික වැඩ නිසා පෞලි කටයුතු නිසා යුතුයකන් නිසා අපි අපහු වෙනවා එනකොට දැනගන්න දැන් ඉතින් පුදුමාකාර ගාගනිල්ල ගාගන්න ඒ මොකද අනුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නවා ඉතින් ඊට පස්සේ තේනවා එව්වා පවා මත්තට විලල් නොවන කාලෙට ක්‍රමයෙන් අඩු කරමින් වෙලාවට එක පාට කඩන්න බෑ. අඩු කරමින් අඩු කරමින් අඩු කරමින් යන ජීවිතය කියලා භ්‍රමචර්ය ජීවිතය කියලා. නැත්නම් ගීගේ නික්මනවයි කිය. ගීගේ නික්මනවයි කියලා කියන්නේ ගීගේ කියලා කියන විතර කෙලෙස් වලට අපි ප්‍රමේ ක්‍රමයෙන් ක්‍රමේ ආයේ නොගෑවෙන තාලෙට මගේ වචනෙන් කියනවා නම් අපි කොස් කපනකොට පොල් කිල් ටිකක් ගාගෙන පටන් ගන්නවා. දන්නවා මේක ඉතින් කොහොමඩක්වත් ගෑවෙන්නේ ඒක නිසා පොල් ටිකක් ගාන පටන් ගත්තාන් කේල් කොල්ල නොගෑවෙනව නෙවෙයි ගලවන්න ලේසි. ඒක බුදුහාමුදුරු කියලා දෙන්නේ. ආනේ වැඩ පිළිවෙල ඉන්නකොට ඒ පුද්ගලයා එන්නේ එන්නේ තමන්ගේ දිනචර්යාව වෙනස් කරනවා, සප්පාය කරුණු ලක් කර ගන්නවා. අසංවිධිත අසප්පාය දේවල් දුරු කරනවා, කල්යාණ මිත්‍යා වෙනුවට පාප මිත්‍යාට ඇඟට නොදෙනින්ද කල්ලා දානවා. උල්ලුවාතරම් බණ අහනවා. ඒ වැඩේ කටයුතු කරනකොට ඉතින් පෙත මධ්‍යම ප්‍රතිපදාව ඉතින් ඍජු වෙන්න පටන් ගන්නවා. ඒ හරිම සුන්දර දෙයක්. අර මෙතෙක් කල් හිටපු ඇලෙන ගැටෙන தත්ත්වෙ වෙනුවට දැන් හිමීට හිමීට හිමීට නොඇලෙන නොගැටෙන தත්ත්වයට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ඊට දවසක සත්‍යානුබෝධයක් ඇති වුණා කියලා. මට මේකට එළඹ වාසය කරන්න පුළුවන්. මගේ භූමිය මම සකස් කරගත්ත මහමුද මැද මම දිවයිනක් හදාගත්තා. නොතෙමී ඉන්න කියලා ඒ හදා ගන්නකොට ඒ දේ අපිට පේනවා අපි හදාගත්ත දූපතක් කියලා. නමුත් බුද්ධ උත්පාද කාලයක් නොවනම් කදා හදන්න බෑ. බුද්ධ උත්පාද කාලය කියලා කියන්නේ එක්කෙනෙකුට ප්‍රයත්න කරලා ඒ තමන්ගේ වියලි බීම හදාගන්න. ඒකත් බුදුහාමුදුරන්ගේ අදිෂ්ඨානයක් තමයි. නමුත් ඒ වෙලාවෙත් හදාගත්තේ නැත්නම් ඒ කියන්නේ අපි ක්ෂණ සම්පත්තිය පන්නනවා. ඒ සබුද්ධ ඥානංශයේ මේ සුසීම සූත්‍රයේ ධම්මටිඨ ඥානය ඊගාට නිබ්බාණය කියලා සාමාන්‍ය මුළු ප්‍රතිපදා දෙකට කඩලා පෙන්නනවා. ඒ වගේම මේක විස්තර කරනකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ පෙළ තිබුණා විශේෂයෙන්ම මජ්ක්‍ධිමනිකා චාන්ති සූත්‍රයෙන් පෙන්නලා මේ සත්‍ය සම්බන්ධව සත්‍යානුරක්ඛී සත්‍යානුබෝධි සත්‍යානුපත්ති කිය. සත්‍යානුරක්ඛී කියලා කියන්නේ මේ වගේ විචු පොත් කටපාඩම් කරලා ඉතිව අරසා කරගෙන ඉන්නවා යාට කිසිම සීලමය හෝ සමාධිමය භාවනාවේ කිසිම අත්දැකීමක් නැහැ. හැබැයි සීලය හොඳයි කියලා කියලා දෙනවා තමයි පිළිගන්න. සමාධියත් හොඳයි කියලා වර්ග බරණ ගන්න ගන්නවා මොකක් කවදාත් කරලා නැහැ. ප්‍රඥාවත් පිළිබඳව ආభాසයක් නැහැ. ඒක කියන සත්‍යානුරක්ඛී කියලා. ඒ අත්තන්දම අපි සාමාන්‍ය පොතේ ගුරයි කියලා කියනවා. පොත හොඳට දාන්න. මේ සර්වඥන්තේ පහළ වෙන්නේ ඉස්සලා තිබුණ Hindu ආගම કોઈ සත්‍යානුරක්ඛී මිනිස්සු මේ බුද්ධ ධර්මයට බොහෝම ගෞරවයෙන් ඒ සංස්කෘත පාට රැක්කා. ඒක එකම කුලයකට බාර දීලා වෙන කෙලේ කුලයකට කටපාඩම් කරලා තහනම් කළේ කටපාඩම් කරන රකින්න කුලයට අනික් හත්තු වැඳිය පිටිය යුතුයි රජ්ජුරෝ බව වැඳිය යුතුයි කියන මට්ටමේ සත්‍යානු රක්ෂණයක් කරලා දුන්නා. නමුත් ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ ගෝපල්ල හරක් බැලුවට ඌ බත්දලයට බක්ටික ලැබුණාට උට පස්කෝ රසය හම්බ වෙන්නේ. පස්කෝ රසයේ හරක් හිමියට හම්බ වෙන්නේ. මොකට හරක් බලනකොට බත් දෙනවා. උඩ තියෙන බත් රසය විතරයි බත් බැලේක් විතරයි. උඩ පස්කෝ රසය නෑ. ඒ වගේ සත්‍යානුරක්ෂියත්තන්ට කද්දාකවත් ශාසනයේ රසයක් නෑ. ඊට පස්සේ ඒ පුද්ගලයා ඒ සත්‍යානුරක්ෂී තැනදලා සත්‍යානුබෝධයට යනකොට ශද්ධහා ජාතෝ උපසංකම. තියාට හිතනවා මේක ඇත්තට මේ සත්‍යානුරක්ෂී මුල් අවස්ථාවටම සම්බන්ධයි. තව කෙනෙක් පේනවා මේ අජාත අකත අසංකත අභූත තත්වයක ඉන්නවා වගේ. මෙයා දන්නේ නැහැ. එච්චර විස්තරයක් මේ මනුස්සයා මොනම දෙයක්වත් දිය ගණන් ගන්නෑ. කොයි වෙලාවෙත් බලනවා. හිත මැදිස්තෝ තියන්නේ. විෂම ලෝකේ සමහිත විතරයි. ඒකට මේ අර නිතරම සැලෙන, තැලෙන, පොඩි වෙන අපි කියන දැන් කාලේ කරන අසහනකාරී ජීවිතයක කරන අර අජාත අභූත අස අකත අසංකත කෙනා ළඟටපත් වෙනවා. සද්ධා ජාත උපසංකමී සද්ධායෙන් එළඹ වාසික. නැත්නම් සද්ධාව යා මෙතෙන්ට ගෙනියනවා. උපසංකමන්තෝ පෛරුපාස ඊට පස්සේ බලනවා මේ මනුස්සයා මොන සමීකරණයක් තියාගන්නද මොන රහස් গুপ্ত ක්‍රමයකටද මේ විෂම ලෝකේ සමහිත පවත්න්නේ කියලා එළඹ වාසය කරනවා. සද්ධා ජාත උපසංගත උපසංග පෛරුපාසති. පෛරුපාසිතෝ පෛරුපාසන්තෝ සෝතං හොදති වරින් වර බලන මේ මිනිහා කියන දේ කරන කරන දේ කියන කෙනෙක්ද නැත්නම් දවල් මිකිල රෑ දනියල සෙල්ලමක් යන්නේ. සෝතං ඕදහන්තෝ ධම්මං සුනාති. එතකොට මේ පුද්ගලයා ළඟ යමින් යමින් ඇසුරු කරනකොට ඒ පුද්ගලයා වරින් වර වරින් වර තමන් ප්‍රතිපත්ති වශයෙන් කරන දේ කියන. සෝහිත සෝතෝ ධම්මං සුනාති. සුත්තානං ධම්මානං සුතානං ධම්මං ධාරේ. ඊට පස්සේ ආ හිතනවා මම වෙනද ආපුවට වැඩි මේක වෙනසක් නම් තියෙනවා. මිට කලින්ම බණ අහලා තියෙනවා වෙනසක් නම් තියෙනවායි කියලා යාට ධාරණ ශක්තියේදී පරණ මතකයත් එක්ක සංසන්දනයක් වෙනවා. දතානන් ධර්මාන නැත්තම් උපපරික්ක. මේ විදිහට මේ ඇහෙන මේ හිත වදීනේ මේ තේරෙන ධර්ම කොටස හුතුයට අර්ථ වශයෙන් පරීක්ෂා කරනවා. ඒකට චින්තාමය ඥාන කියලා කියනවා. දතානන් ධර්මාන නැත්තම් උපපරික්ක. උපපරික්කන්තෝ ඡන්தோ ජායති. එතකොට හිතනවා මේ කියන ටික කරලා නැහැ. මීට වැඩි කරත් දේවල් දානවා. නමුත් මේ කියන විදිහම එක ක්‍රියාවට නගලා නැහැ කියලා එයාට අර සද්ධාව කුසල ඡන්දයක් බාටපත් කර බැලීමේ ආසාවක් පාරයි. එදාට තමයි යා අමුඩයක් ගහන කුඹරට බහි. එතකම්ම ඒ දන්නවා විතර. ඡන්தோ ජායති ගතාන ධම්මන අත්තම් උපදී අත්තම් උපකන්තෝ සති ඡන්தோ ජායති ඊට පස්සේ වීර්යං ආරම්භති. ඊට පස්සේ තුන දවසම කරන්නම් බෑ. මේක පොඩ්ඩක් වෙලා ටිකක් හරි කරලා බලන්න. පටියක් ගහලා බලනවා, සක්මනක් කරලා බලනවා. එහෙම කරනකොට හරියනකොට වීර්යං ආරම්භති. වීර්යයෙන් යුක්තව තුලණය කරනවා. තුලණය කරනවා කියලා කියන්නේ මම දවස් පැය 23ක් වැඩ කරනවා මේක භාවනා කරනවා මේ වැඩ පැය 23ෙමයි මේ පැයි මට මොන විදියෙ ආධ්‍යාත්මික රසයක්ද තියෙන්නේ කියලා ඒ තුලණය කරනකොට ප්‍රධාන වීර්යයක් පහළ වෙනවා මේ විදිහට පැයක් දෙකක් නෙවෙයි මේ තරම් මේක ආනිසංස තියනනම් ඇයි මම මේ নানা ආකාර දේවල් වලින් මේ ජාත භූත කත සංකත දේවල් වලට මෙච්චර ගත කරන්නේ ඇයි මට මේ කියන අජාත භූත අකත සංකතේට කරන්න බැරි ප්‍රධාන වීර්ය කියලා කියන්නේ ප්‍රධාන වීර්ය කියලා කියන්නේ කැස කසකවල ඒ කවුරුත් කියපෙ හින්දා නෙවෙයි. ශ්‍රද්ධාව නිසාත් නෙවෙයි ඒක. කුසල ඡන්දේ නිසාත් නෙවෙයි. ඊට එහාට ගිය ප්‍රධාන වීර්යයක් ඇති වෙනවා. ඒ විදිහට පහිතත්ව සමානෝ කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති. එමේ ඉන්නකොට එක දවසක හරි පරියන්කේදී තේරෙනවා මේ අජාත තත්ත්වයට යන්න පුළුවන්. අභූත தත්ත්වයට යන්න පුළුවන්. අකත தත්ත්වයට යන්න පුළුවන්. අසංකත தත්ත්වයට යන්න පුළුවන්. එහෙම නැත්නම් ආනාපාන සංසිඳ යන්න පුළුවන්. කය එහෙම නිකන් රූකඩයක් වගේ තියාගෙන ඉන්න පුළුවන්. හිත කිසියම් දෙයකට ව්‍යාපෘත නොකර උලන් වදින්නත් තරක පහන් දැල්ලා වගේ තියන්න පුළුවන් කියලා යාට තේරෙන්න පටන් ගන්නවා. ඒතකොට කයෙන්ම සාක්ෂකරණය කරනවා. ප්‍රඥායේ චාචි අතිවිච්ඡ විච්ඡති කියලා. ප්‍රඥාවේ විනිවිද දකිනවා මට අමතර මොකක්වත් ඕනේ කරන්නේ. ඔය කියන දේවල් තියෙනවා ඒ කියන්නේ එක චිත්තක්ෂණ හරි මට මේකට සමාදින්න පුළුවන් උනේ කියලා මේ සත්‍ය අනුබෝධනයක් කරනවා. මෙතෙක් කල් තිබුණේ ඒක අකුරු පිටේ බැඳව බූරුවා වගේ රස බැලුවේ නැහැ. දැන් රස දාන. හැබැයි රස දැනගත්තට නිකන් හරියට හතුරු සීනාවක ඔත්තු බලනකොට හතුරු සීනාවේ බලය දැනගත්තා වගේ තාම ප්‍රමාණ කරන්න බෑ. ඉතින් එතෙන්ද ගියාට පස්සේ සාකච්ඡාවේදී එතන ඉන්න ඒ කාපටික බ්‍රාහ්මණයා බුදුහාමරණ බුදු මිට ස්තුති කරලා ස්වාමීන් වහන්සේ වහන්සේ සත්‍යානුභෝධයක් ගැන කතා කරා. ඔබ වහන්සේ සත්‍යානුභෝධي විස්තර කරා. මේ සත්‍යානුභෝධය මට වැටහුණා. ඒක ඇත්තටම බොහොම ප්‍රශංසනීයයි. නමුත් උභාන්සේ කියන මේක සත්‍යානුපත්ති නෙවෙයි කියලා. කියලා පත්තලා නැහැ කියලා. එහෙම නැත්නම් මේ සුසීම සූත්‍රය කියන විදිහට දැම්මට ධම්ම ටිකිය තේරෙනවා. දැන් කොහොමද මේක මේ බලය තහවුරු කරගන්නේ? මෙතන මේක සාක්ෂාත් කරගන්න. එතකොට සර්වඥාන්සේ කියනවා මේ තේරුම් ගත්ත දේ භාවේති බහුලී කරෝ ආශේවති භාවේති බහුලී කරෝ දැන් ඔබ කලාතුරකින් හම් වෙන ඒ යමක් නොකර යමක් සංස්කරණය නොකර ඉන්න පුළුවන් පිටිච්ච ගතිය චිත්තක්ෂණයට දැක්කනම් ඒක ඒ කියන්නේ ඇසුරු කිරීමක් පමණයි මේ මේ ආයතනය තියෙනවා මට අත්දකින්න පුළුවන් බව දැක්ක විතරයි ඒක ආශේවණේ කියලා මේ ආශේවණේ ආවේ යම් ආකාරයකින් නම් ඒකට අවශ්‍ය නිමිති අරගෙන ඒක නැවත නැවත සකස් කළ දෙටි ඒකට කියන භාවනා කරනවා කියන්නේ ඒ දේ නැවත එන්න මම කුමක් කළ යුතුද? ඒක නොදැක්ක කෙනාට වැඩි ඒක යාට ලේසි හිතා ගන්න. ඒ කියනවා හරියට අන්ධකාරේ මේ කූඩල්ලෝ ඉන්න සර්පයෝ ඉන්නේ කැලේ වරුසාවේ රාත්‍රියේ යනකොට ආතභූතයක් තේරෙන්නේ නැහැ. වමට යනවා දකුණට යනවා කියලා ඒක පාට අකුණක් ගන්නවා. අකුණක් ගහපුවා හාත්පසේ ඉලිය වැටෙලා තියලා යනවා. එතකොට මේ පුදුරට තේරෙනවා මම වමටද යන්නේ දකුණටද යන්නේ කියලා එක චිත්තක්ෂණයට ඉලියක් කරනවා. ඉලියක් කරනකොට පස්සේ හරි නම් හරි වැරදි නම් වැරදි. අන්‍ය වගේ මේ ධම්මටිචිය පහළ වෙන නැත්නම් සත්‍යානුබෝධයේ සිට වෙන උනාට පස්සේ පුද්ගලයා සකස් කරන තමන්ගේ ජීවිතයේ සාකච්ඡාකාරී සාතච්ඡාකාරී සප්පායකාරී සාතච්ඡාකාරී කියන නිතිපතා මේ වැඩේ කරන්න ප්‍රතිඵල ලැබුණත් නැත්නම් දන්නවා තමන් ළඟ දැනට මේ පින තියෙනවා ඉතින් මේක තමන්ගේ නීඩමේ මැනිකක් තියෙන බව දන්න මිනිහා ඒක හරනවා වගේ කවදා හරි මේක හම්බ වෙන බව දන්න නිසා සතත අභ්‍යාසයට යනවා සාතච්ඡකාරී. ඊගාට සක්කච්ඡකාරී මේ ඊටාම ආදර ගෞරවයෙන් නැමීෂට කටයුතු කරනවා. මේ ලෝකේ හම්බ කරන හම්බ කරන දෙයක් අපි මේ ජාතං භූතං කතං සංකතං. මේකේ හි මොනවාක්වත් ලාභයක් නැහැ. ලාභ කීර්ති ප්‍රශංසාවට නෙවෙයි යන්නේ. නමුත් ඊටාම ගෞරවයක දේව කෘත්‍යයක් වාගේ රාජකාරියක් වාගේ බ්‍රහ්ම ක්‍රියාවක් වාගේ ඒ කටයුත්ත කරනවා. ඒ වගේම සප්පායකාරී හොති ඒක ලවතනත ලැබීමට කුමක් කළ යුතුද? පරියන්කේ කොහොම වාඩි වෙන්න? කොයි දිහාවට වාඩි වෙන්න? කොයි වෙලාවට වාඩි වෙන්න? කලින් සක්මන් කරන්න ඕනද? කෑමට පස්සේද? නෑමට පස්සේද කියලා ඒ කොහොම කර්ම සප්පෙලා දෙනකොට ඒ පුද්ගලයාක බහුලීගත කරන තත්ත්වයට ගියාට පස්සේ ඒ පුද්ගලයා දෙවන්නේක්ගේ තොරතුරු ඉල්ලන්නේ. මුලදී නම් ඉල්ලනවා සංසන්දනය කරනවා. ඊට පස්සේ දැනගන්නවා මම යන්න හදාන්නේ තණ්හා චර්කයක් හැටියට විතක්ක චර්කයක් හැටියට එහෙම නැත්නම් බුද්ධි චර්කයක් හැටියට කියන අනික් කෙනාගෙන් ඇහුවට අනික් කෙනා වෙන චර්කයක්. එයාට තේරෙන්නේ නැහැ මේකට බේක් කරන්න. නමුත් කොහොමුණත් ගැලවෙන්න ඕන කරන්නේ තමන්ගේ කියන රෝග ලක්ෂණ දැනගෙන තමන්ම තමන්ගේ පෙත සකස් කරගන්න. අනේ එහෙම කිරිල්ලෙන් තමයි මේ සත්‍යානුපatti මේ තමන් දැක්කතා වූ සත්‍යයට ප්‍රාප්ත වෙන්නේ. එහෙම නැත්නම් සාක්ෂාත් කරන්නේ සිද්ධ වෙන්නේ. ඒ සාක්ෂාත් කරන්නේ ඉස්සෙල්ලා තමයි අර සත්‍ය අනුබෝධය නැත්තම් ධම්මටිචි ඥානෙ ලබන්න. අනේ ධම්මටිචි ඥානෙ ලැබීම තෙක්නම් ගුරුවරට වගකීමක් තියෙනවා වගේ පේනවා. ඒක හරියට අර පොඩි දරුවා තාම හපලා කන්න දන්නේ නැහැ. ඒක නවුට තනින් කිර දෙන්න ඕනේ. ඊට පස්සේ උත් ටික ටික ටික ටික ගණහර පුරුදු කරලා ඊයේ ගණහර පුරුදු කරනකොට බඩේ ලියනවා. දූෂ්ට රෑ දෙරා මැද කෑ ගහන්න පටන් ගන්නවා. ඉතින් নানা ආකාර දෙල්ලක් ටිකක් කියනවා. පුරුදු එතකම්ම අම්මලා තාත්තලාගේ ඇස් බැල්ම ඕනේ. ඊට පස්සේ එයා ඒ ක්‍රමේ හදාගෙන යනවා. අන්න එතකොට තමයි මේ සත්‍යානුප්‍රාප්තිය. සත්‍යයට එළඹ වාසය කරන්න ඉතින් සර්වඥාන්ති කියනවා මේ ලෝකයේ මේ විදියට අජාත අභූත අකත අසංකත කියන ආයතනයක් නැත්තම් මහණිකවදාකත් මෙච්චර මේ අභාගන යන මිනිස්සු අභාගන කියලා හොයන්න හදන මේ ජාත භූත කත සංකත ලෝකයෙන් කවදාකත් ගැලවෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධ ආගමෙන් පිට තැනක මේ වගේ තර්කයකින් බුදුජානනාංශ මේ වගේ දෙයක් පෙන්වන්නේ ඒක මේ හරියට මේ බඩු විකුණන්න ඉස්සල්ලා පාරිභෝගික සිත් ගන්නවා වගේ. හරියට නිකන් අපිට මේ කොහොම හරි කරලා බුදුහාමුදුරන්ගේ මේ නිවන විකුණ ගන්න හදනවා වගේ බඩු වල වටිනාකමක් කියනවා කියනවා අත්‍රිබික්කවේ අජාතං අභූතං අගතං අසංකතං නේචේ නොචේතං බික්කවේ අභවිෂ ජාතස භූතස කතස අසංකතස්ස නෛතං ජාතස් භූතස් කතස්ස සංකතස්ස නිස්සරණ පඤ්ඤායේට. කක් තියෙනවා. ඒක නිසා භාවනා මධ්‍යස්ථානයේදී භාවනා පොලකදී නැත්තම් මේ වගේ වැඩකදී අපි අරක මේ උරදාලා බලන්න මේම හැකියාවක් තමයි ළඟ තියෙනවා කියන එක විතරයි. තිබුණයි කියලා දැනගත්තට පස්සේ ඒක නැවත නැවතත් ඒක එළඹ වාසි කිරීම සඳහා තමන්ගේ මොළ ධාතුව පාවිච්චි පාවිච්චි කළ එකට අවශ්‍ය සප්පාය කර්ම සලසලා දෙනකොට දෙනකොට අපිට මේ බුදුහාමුදුරු අර රහසින් හීනෙන් මතක් වෙච්ච කිරිසුඳ වගේ කියපු කාරණාව දැක්කට පස්සේ අපි ඒ කරන ප්‍රයත්නය තමයි භ්‍රමචර්ය කියන්නේ. ඒක තමයි මේ මේ කටකරණීය කියලා කියන කල යුත් ඇත්තට මෙතෙක් කල් අපි කෙරුවේ මේක අනන මේක කක්ක කරන මේක සංස්කරණය කරන මේක විවිධාංගීකරණය කරන ගා ගන්න වැඩක්. හැබැයි කොච්චර ගෑවත් කොච්චර කක්ක කරගත්තත් කොච්චර අනාගත්තත් මේ අජාත අභූත අකත අසංකත ධාතුවේ කිසිම වෙනසක් අප කෙරේ නෑ. ඒක මේ අපි ගාගෙන ඉන්නවයි කියලා පහත් කළ සැලකිල්ලකුත් නෑ. මොකද ඒකේ ඒ වගේ දෙයකින් කෙලසන්න පුළුවන් දෙයක් නෑ. ඒක නිසා අපි කොච්චර අපි හිතාගත්තට අපි පෞකාරයි එහෙම නැත්නම් අරකයි මේකයි කියලා নানা ආකාර දේවල් හිතාගත්තට ඒ අජාත අභූත අකත සංකත తত্ত্বය හැම දෙයක් දෙනක් කෙරෙම සමාකාරවම තමයි බලන්නේ. නිසා අපි ඒකට සාදර වෙන දවස කියලා කියන්නේ අපේ කර්ම ගෙවිච්ච දවස. අපිට ප්‍රයත්න ඉක්මන් වෙච්ච දවස. එහෙම නැත්නම් අපේ ස්ථානුචිත ප්‍රඥාව ඉස්සර වෙච්ච වෙලාව. එදාට කියන මේ අජාත අභූත අකත සංකත తত্ত্বය සෑමෝටම එකක් අර ප්‍රත්‍තාවක් දීලා තියෙනවා. නම් ඒක නිකන් හිතට හම්බ වෙන්නේ. මේ විදිහට ප්‍රයත්න කරන්න ඕනේ කරනකොට කරනකොට ඒ පුද්ගලට තේරෙන පටන් අර ගන්නවා මිනිස්සයා කියන සතා උප්පත්තියම නිවන් ලබලා තියෙන කියන. මේම කියනකොට උගව දෙනෙක් මම හිතනවා මේකේ දොස් දකි කියන. නිවන කියන එක කිසිසේත්ම පිටින් එන එකක්. මේක අපේ පද්ධතියේ තියෙන එකක්. නමුත් අභාග්‍යයකට වගේ අධ්‍යාපන ක්‍රමයේ එවට මේ සංස්කෘතියේ අපිට පෙන්වන්නෙම ලාභ සත්කාර සම්මාන සිලෝ. කරුණාකාර මානන පූජන එහෙම නැත්නම් බහුමාන. ඒක කරන්න කරන්න කරන්න මේ අජාත අභූත අකත අසංකත తত্ত্বය ලැජ්ජ වෙලා පැකිලිලා මුළු ගැන්නේ. ඒසා ඒකට ඒ විදිහේ මුළු ගැන්නේ தත්තරකටපත් කරන්නේ මේ අන්‍යාගමිකයෙක්වත් එහෙම නැත්නම් පාපෙකින්වත් පරණ කර්මකින්වත් අල්ලපු ගෙදමිනිය වුණියම් කරලවත් නෙවෙයි. ඒක තමයි මේ අපේ මෝඩකම කියලා කියන්නේ. ඒක තමයි අපි කියන්නේ මේ නොදැනුවත්කම කියන්නේ. එහෙම නැත්නම් මේ ලේසියට ගන්න පුළුවන් දේවල් වල තියෙන තෘෂ්ණා පරිත ගැත්තේ නිසා අජාතබූත අකතසංක තත්ත්වේ කවදාකවත් විලඳ ප්‍රචාර කරන්නේ. කවදාකවත් කරන්නේ නැති නිසා තමයි අභූත කියලා කියන්නේ. ඒක අපි ඉතින් ලැබිලා වාසය කරුවොත් ඒක ඉදා ඉඳලා මේකයි මට මතකයි මම නිල්ලම ඉන්න වෙලාවේදී මේ භාවනා කරගෙන ඉනකොට ඒ සාකච්ඡා වෙලා කරන තනියම ඉන්නකොට මට තේරුණා වැටුණා මෙහෙම මට හිතිච්ච හැටි ඉස්සල්ලාම කවදද තන්නේ කර ලුණු කැටයක් අතේ තිබ්බ දවස කියලා. ලුණු රහ අනිකුත් රසවල වලින් වෙන් කරලා දිවේ තියාගත්ත දවසක්. ඊට පස්සේ ආදේ දායන මෙතන අවුරුදු ගාණක් ගිහිල්ලා කියලා කියන් බලමු. එදා ඒ පුංචි ළමයෙක් විදියට ලුණු කැටේ කටේ තිබ්බ වෙලාවයි. දැන් අවුරුදු 60 පිටලා කොට බිම ඇරලා නාකියෙක් විදියට දිවේ කටේ තියෙන කොටයි ලුණු රසේ වෙනසක් තියෙනවා. කද්දාකවත් ලුණු රසේ කද්දාකවත් වයසට ගිහිල්ලා නැහැ. ඒ වගේ තමයි නිවන ඒ ලුණු රහ වගේ එදත් අපි ළඟ තිබ්බා අදත් අපි ළඟ තියෙනවා. ඒක මේකයි කියලා හඳුනා ගන්න එක තමයි ඒ විමුක්තස්මින් විමුක්ත මිති ඥානං කියලා කියන්නේ. ඒ දවස්වල තිබුණ අවුරුදු උත්සවවලට එහෙම නැත්නම් ඔය මිනිස්සුගේ කුතුහලය දනවන්න සංගුණා මුත්තයි කියලා වැඩපිළිවෙලක් තියෙනවා. ඒක ඒක අපි හිතනවා ඕන ලංකාදී පත්‍රයේ මෙහෙවනවනේ සරසවිය පත්‍රයේ මෙහෙවනවනේ ඒ පත්‍රයක් ගන්න ඕනේ. අරගෙන ඒක ඇතුලේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒක පුරවන්න. පුරවලා ගිහිල්ලා එතකොට අනවුන්ස් කරනවා මේ වෙලාවේ සැඟුණා මුත්තා ඉන්නේ සුදු කලිසමක් ඇඳගෙන අවකන්නාර්ථ එකක් දාගෙන මේ ශෙනග අතරේ අවුරුදු උස්සෙ ඉන්නවා. හරියට අඳුරන ගිහලා අර ෆෝම් එක පුරවපු පත්‍රයකින් පිටට තට්ටු කරලා ඔබද නැකුණාමුත් කියලා ඇහුවොත් හරිනත් ඇකක් අම්බේ. නැත්තම් කුටි කන්දෝ. ඉතින් කාටවත් වගේ ගිහලා තට්ටු කරනවා. ඒක ඒක තමයි විනෝදේ. සංගම් ගාමත තව පොඩ්ඩකින් එයා රැවුලක් සහිත සිගරට් එකක් බොන ආරි සිංහල සූට් එකක් අඳගත්තයි කියලා ඕන්න announcement එකක් කරනවා. එතකොට ආයෙසරයක් බල්ලා ගිහිල්ලා අල්ලන්න බෑන හරියටම අර ලී ඇප්ලිකේෂන් එක පුරව තියෙන පත්‍රෙන් ගිහිල්ලා ඔබද සංගෝනමුත් ඇයි කියලා අහුවොත් ටැග් එකක් කමනේ වගේ තමයි නිවනට ගිහිල්ලා තට්ටු කරපු දවසේ ඉතක් හම්බෙන්නේ. අපි හිතන තාලෙට නෙවෙයි ආයි. මොනම විදිහක භූතත්වයක් නැහැ නිවන කිසියම් විදියකින්ම තට්ටු කරන ක්‍රමයක් නැහැ. මේක නිතරම පිටිපස්සෙන් ඉන්නවා. ඔබ මේ manussකම උපයන්නේ මනුස්සකම ලබන්න පින් කරපු දවසේ ඕක ඉල්ලුවේ ඔය නිවන් ලබන්නයි දැන් මොකද කරන්නේ දැන් දරුවෝ ගැන හිතනවා දැන් එහෙම නැත්නම් කාර් එකක්වත් එක්කනේ හිතනවා එහෙම නැත්නම් රට යන්න හිතනවා එහෙම නැත්නම් ජනාධිපති වෙන්න හිතනවා මොනවා හරි මේ තුච්ච පහත් දෙයක් ඉස්සර කරාට මනුස්සකම අමතක කරනවා බුද්ධෝත්පාද කාල අමතක කරනවා කියන සම්පත්තිය අමතක කරනවා කල්යාණ මිත්‍රත්වය අමතක කරනවා ධර්මය අමතක කරනවා පැවිද්ද අමතක ඉතින් එතකොට මේක කවුරුත් කරපු දෙයක් නෙවෙයි. ඒ නිසා යම් දවසක අපි හිතමු නිවන ලැබුවයි කියලා ප්‍රයත්න කරලා ලැබපු දවසේ බැලුවොත් අලුතෙන් මොකක්වත් හම්බෙලා අර තිබුණ දේ තිබුණ දේ වශයෙන් අගය කරගෙන තියෙන. ඒක ලැබුවයි කියලා හික වෙච්ච නැති වෙච්ච දෙයක්වත් නැහැ. නොලැබුණයි කියලා දෙයක්වත් නැහැ. ඒ නිසා ඒ දේවතා සංගීතයේ දරුවචනදී හම්බ වෙලා ඒ දේවතාවෙක් ඇවිල්ලා අහනවා නන්දසි සමන කියලා. මහාන ඔබ සතුටෙන්ද කියලා. කිං ලද්දාවුසු මට මොනවද ලැබුණාට දාවුසු කියලා. එතකොට අහනවා සෝචති සමන. ඔබ කනගාටු වෙනවා කියලා. කිං ජීතාවුසු මකින් මොනව නැති වුණාද කියලා. ඒ නම්බට සතුටක් නැහැ කනගාටුවක් නැහැ කොහොම ඒක තමයි කියන්න පුළුවන් වචනේ. ඒ නිසා නිවන් ලැබුවා මොන්නම දෙයක්වත් හම්බ වෙන්නේ ඒ නිසා අර ආස්වාද ප්‍රසේස සංසිඳිලා එහෙම නැත්නම් මොනවාක්වත් ප්‍රත්‍යක් කරන හොඳ අවදි මොනම දෙයක්වත් නිමිත්තක් වෙන්නේ නැති වෙලාවේ මොනම දෙයකටත් මම පත් වේවා කියන හැඟීමක් නැති වෙලාවේ මේ වෙලාවේ මේ චිත්තක්ෂණයේ තියෙන මේ නිවන තමයි ඒතං සන්තං ඒතං පණීතං යද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පඨිනී සබ්බෝ කියලා නිවන නොඋනත් ඒ තදංග වශයෙන් ලැබෙන නිවන හෝ සාක්මේ එළඹ වාසය කරන්න දන්නවනම් මේකත් ලොකු දෙයක් කියලා. ඒසොට ඒ පුද්ගලයා මේ මත්තේ ස්ථිර වශයෙන් ලැබෙන නිවනකට සුදුසු කරනවා. නැත්නම් මැනික් අඳුරන தත්තරපත් වෙනවා. මෙතෙන්ට යන්න පුළුවන් ඒක තේරුම් ගන්නවා කියන එක ඒකයි මම හිතන්නේ ඒක දැහැින දුරේ වක්කීමක් තියෙනවා කියලා ගුරුවරයාට පෙන්වලා දෙන එක. දැග්ග දුන්නාට බාර ගන්න. බයර ගන්න නැති මොකද අපි හිතාන ඉන්නවා නිවන කියන්නේ එහෙම නැත්නම් මේ ධම්මටිටි ඥානය කියලා කියන්නේ එහෙම නැත්නම් මේ සත්‍යාන බෝධය කියලා කියන්නේ මොකද්ද අංගෙන දිලිසෙන දිවි ලෝකයක් වගේ මම ඉනිමග කොට වෙලා හම්බෙන එකක් කියන. ඒකනේ සුචීම කිව්වේ එimhe යනකොට මේ අංගෙනවද එහෙම නැත්නම් ආක්සිජන් පටන් ගන්නවද 18 රියන් වෙනවද එහෙම නැත්නම් දිවි ලෝකයට යන පාර පේනවද ඉතින් දිබ්බ චක්වා හම්බුණාද දිබ්බ සෝත හම්බුණාද කියලා අයියෝ මොන්න තරම් පටලවිලාද අපි මේ සෑම දෙම කණ්ඩමනේ බලන්නේ. ඒ මානසවිලේ ඉන්නවලු රණහංසයෝ කියලා જાතියක්. මානසවිලේ තියෙන්නේ ඔය මොනවාද මේ සාමාන්‍ය සංග්‍රහ ගාන්තර තියෙන විදිහට හිමාලේ කිසිම දෙයකින් කලවම් වෙච්ච නැති හිම දිවීමෙන් වතුර හැදිච්ච විල. ඒකේ ඉන්න රණහංසයෝ කලාතුරකින්ලු මනුස්ස වාසයකට එන්නේ අද මොනවක්ද නැගේ පිටලන්නේ. දවසක් ඒ රණහන්දේකට කම්මැලි හිතිලි වෙලා පල්ලෙහාට බැලලා තියෙනවා. බැසට පස්සේ මේ මඩගොඩක ඉන කොකෙකුත් හම්බෙලා දිනෝසේ මඩ අර මඩගොඩලක ඉන කොකා දැකලා රණහන්දේ ආහා අයියෝ අලෝ අව්වායෝ කියලා ඉතින් ටිකක් කතා කරා. කතා වෙන ගමන් ඔබතුමා කවුද කියලා. ඊට පස්සේ කළු මම මේ මානසවිලේ ඉන රණහන්සේක් ඒකට පස්පිය බස් පැත්තකින් පිරිසිදු වතුර එනවා. ඒ පිරිසිදු වතුරෙන් තමයි මේ සාරභූ ගංගා, අචිරවති ගංගා වගලන්නේ. ඉතින් ඒකේ මේ ඊ타ත්ම පිරිසිදු ශබ්දකින්වත් බාධාවක් වෙන්නේ ඉතින් අපි ඒකෙට අපිට මේ වගේ දාන්න එන්න ඕනකමකුත් නැහැ. පුදුමාකාර පිරිසිදුයි කියලා. ඒතර බලන්න හිටලු ඒ කොකාගේ මූණේ කිසිම නැතිලු. සසලක්කතියක්. කිව්වට ගොරවද සෙනම කොක්කා ඉඳලා වළු එහෙම මඩ කරි නැද්ද කියලා. ඌට වල තියෙන්නේ මේ මොන හරි බඩ පුරව ගන්න දෙයක් මානස වීලී තියෙන පිරිසුදු වතුරෙන් ඌට ඇති වැඩන්නේ. ඉතින් වැඩක් තියෙන මඩ කරි නැත්තම් මොකටද මානස වීලී රණාතංග ඇති ඒ වාසනාව. අපිට නිවන දැකපු දවසේ ඒ කොකා වගේ අපි ආවේ නිවනේ කණ්ඩ මොනක්වත් නැත්තම් ගෙදර ගෙනියන්න පදක්කමක් වගේ පුංචි එකක් ඒක හම්බ වෙනවනම් ওই දෙවිය මම හිතන්නේ බොහෝම දුරදිග භාවනා කරන්නේ. මේක මොකක්වත් නැහැ. මේක ශුන්්‍යතයි, මේක තුච්ඡයි, මේක රික්තයි, මේක පරතෝ, මේක අනත්තයි කියනකොට කරනවා තමයි අර නිකන් මේ මොකද්ද ওই එකක්. ඉතින් මේ නිවන පිළිබඳව ඒ කියන පසුබිම එහෙම නැත්නම් ඒකේ තියෙන ස්වභාවයේ තේරුම් ගන්නත් එක බණකදී පටන් ගන්නකොට මේක කිව්වොත් බණ ආයි කියලා හිතනවා. මම හිතන්නේ කවුරක්වත් ආයේ කිසිම කෙනෙකුට ඕනකමක් නැහැ මේක කියලා මට හිතෙනවා. මේකත් එහෙමයි. නිකමඩ හරි කිව්වොත් එහෙම මේ ජීවන ගැන්නේ පොඩක් පරිනිබ්බාණය ගැන කතා කරලා ඉවල කිව්වොත් පරිනිබ්බාණය කියලා කියන්නේ නිවන් ලැබෙ එක නෑ මැරෙන එක තමයි හොඳම එක කිව්වොත් මම හිතනවා සෑහෙන ගණන් අඬන්නත් පටන් ගන්න කියලා. මොකද මේ බුදුහාමුදුරගේ පරිනිර්වාණ චේතය ළඟට ගියාම සෑහෙන පිරිසක් අන්නවා අනුම බුදුහාමුදුරෝ මලා බුදුහාමුදුරු කියනවා මේක තමයි උත්කෘෂ්ඨම දේ නිවන් ලැබලත් ඉවර වෙලා ලබන දේ තමයි පරිණිපාන. ඉතින් ඒක නිසා පරිනිබ්බුතෝ සෝ භගවා ධම්මං දේශේති කියනකොට නිවනට නම් කට්ටිය කැමති මොකද නිවන් ලැබලා අහසින් යනවා පෙන්වන්න පුළුවන්. වතුර උඩින් යනවා පෙන්වන්න පුළුවන්. පොළවේ කිමිචනවා පෙන්වන්න පුළුවන්. ඔය පරිනිබ්බාණය ලැබලා පස්සේ කාට පෙන්වන්නේ? ඉතින් මෙවැනි මේ වගේ ඒ නෛර්යානික සද්ධර්මයක් අජාත වූ අභූත වූ අකත වූ අසංකත ධර්මයක් කවුරු 2600ක් පැවතුණයි කියන එක පොඩ්ඩක් හිතන්න බලන්න කොහොමද කාගේ අනුග්‍රහයෙන්ද මේ කාවේ කියලා. මෙච්චර අමාරු අහසේ චිත්‍ර කන්ද හදනා වගේ මේ ਸਰවඥාන්සේ පෙන්නනදී ඒව සඳහා ලේමාන්තලින් කැපවෙච්ච ඒකට යෙදී ගත කරපු ඒව සාක්ෂාත් කරපු උත්තරමන් වහන්සේලා ඒවා පුදුමාකාර වෙහෙසක් අරගෙන මේ ජාත භූත කත සංකතියට දඟලන. එහෙම නැත්නම් මඩකරි හොයන මේ කොක්කුන්ද. අර මානසවිලේ අනහන්සේගේ කතාව කියනවා කියලා කිව්වට පස්සේ ඉතින් මේකේ ධම්ම දාන සබ්බ දාන ධම්ම දාන දිනාති කියනකොට තේරෙනවා. හැබැයි තේරෙන්නේ තේරුම් ගත්ත මිනිසෙක් විතරයි. අනික කෙනෙකුට තේරෙන්නේ. ඉතින් මේක තමයි සංස්කෘතිය කියන්නේ. මේක තමයි අපි මේ ආර්යත්වයටපත් වෙන්නේ. ඉහළට යනවායි කියන්නේ. ඉතින් මේ මේ සුසීම මෙතෙන් ආවේ ධම්මත්තේනක ස්වරූපයෙන් බුදුහාමුදුරුවෝ කියන රහස් ටිකක් ඉගෙනගෙන බුදුහාමුදුරුවෝ දෙන මේ සමීකරණ ටිකක් ඉගෙනගෙන ඒක රට්ටුන්න කියලා ලාභ සත්කාර කරනවා. ඉතින් බුදුජානක මෙතෙන් කියනකොට ඉතින් පොඩ්ඩක් තව ඉතිරියට ගෙනියනවා පරිච්ඡේදපාදේ පෙන්වන්න මම හිතනවා ඊගාව රිට්‍රීට් එකට අපි මේ සුසීම සූත්‍රෙ මිතු කොටස සාකච්ඡා කරන්න කියලා පරිච්ඡේදපාදයක් ඉස්සර කරලා පස්සේ සුසීමට සෑහෙන අවබෝධයක් වුණාට පස්සේ යනවා සෙන් සුසීම මොකද කියන්නේ ඔබට දැන් දිබ්බ චක්ක හම්බෙලා තියෙනවා දිබ්බ සෝත ලැබිලා තියෙනවද කියලා පරිච්ඡේද විඥානාවේ තිබුණාද කියලා එහෙම නැත්නම් ඔබට දැන් සුබ්බේ නිවාසන සම්පතිය හම්බුණාද කියලා ඉතින් දැන් එහෙමනම් ඔබ මොකෙන්ද මේ සතුට වෙලා ඉන්නේ කියලා එතකොට ඔළුව පාත් කළ බුදුහාමුදුරගල වැඳලා කියන ඇත්තම කියනවා ස්වාමීන් වහන්සේ මම මෙතෙන්ට ආවේ බුදුහාමුදුරගෙන් ධර්මය හොරගම් කරන්න. මට දැන් තේරෙනවා මේ වහන්සේ මොකද්ද කරන්නේ කියලා. මම ඉතින් උනේ වැරද්දක් ස්වාමීන් වහන්සේ. මට සමා වෙන්න. ඒසොට බුදුහාමුදුරන් කියනවා රජ කෙනෙක් ළඟ හිටියනම් ඔබ ඉරකසදා. රජුගේ මාලිගාවට ඇවිල්ලා තියෙන මේ හොරගම් කරන්න යන්න. නමුත් මම ඔබේ වැරද්ද වැරද්ද වශයෙන් බාර ගන්නවා මේ ශාසනයේ තියෙන ලොකුම පණ තමයි අච්ඡං අච්ඡේතෝ පස්ස. වැරද්ද වැරද්ද වශයෙන් දැකලා ආයති සංවරේ පිළිපිටන එක ඒක නිසා උඹට මේකෙන් උනේ ලාභයක් කියලා. එනිසා අපි ළඟට මූලින් පටන් ගන්නකොට නිවන පිළිබඳව මේ පූල් දෝෂි වාගේ එහෙම නැත්නම් මාස් මිලොස් වාගේ එහෙම නැත්නම් කළු දොතලගේ හිතනාවලක ප්‍රශ්නයක් නැහැ. හැබැයි හම්බෙන්නේ නැති කෙනෙකුට කනගාට වෙන්නත් එපා. ඒ වෙනුවට වර්තමාන මොහොතේ පිරිච්ච ගතිය තේරෙන්න පටන් ගන්නවා. ඒ පිරිච්ච ගතිය එනකොට අපේ ඥාන පිරිමකමක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ පිළිච්චික තියෙනකොට අපි පැවිදි පැවිදි බවක් පිටු වෙන්නේ නැහැ. ඒ පිළිච්චික තියෙනකොට අපිට කවදාකවත් කියා පාන්න ඕන කමක් එන්නේ නැහැ. ඒක මොකද ලද්දාවටන් තිබිච්ච දෙයක්. ඒ නිසා මේ අසීමිත සොයායමේ ගතිය එහෙම නැත්නම් සැක උපදවන ගතිය එන්නකොටම ප්‍රශ්න හිත කියලා මම හිතන්නේ මේකට කියන්නේ. එන්නකොටම බලන කොහෙන්ද මේ එළවුම එන්නේ කියලා. මම මම කිසිසේත්ම ප්‍රශ්න අහනික බලක් ගන්න හදනවත් හෝ විතක්ක බුද්ධිය අඩු කරන්න හදනවා හෝ ධම්මවිචේ සම්පෝඥංගේ කාබාචිනිය කරන්න හදනව නෙවෙයි. මේ සෑම දෙයක් තුළම වචනික ධර්ම තියෙනවා. මේ සෑම දෙයක් තුළම ෂටගති තියෙනවා. මේ සෑම දෙයක් තුළ මායාවී ගති තියෙනවා. එන්නකොටම තමයි දැනගන්න ඕනේ මොකද්ද මේ එළවුම? මොකාටද මේ එන්නේ? කියලා දැනගත්තට පස්සේ සංස්කාරයක් බව තේරෙනවා. එතකොට සබ්බ සංස්කාර සමතේකට යන්න අපි එනකොටම දැනගන්න කොච්චර මෙව්වා කියලා දුන්නත් ඒක ඇති වෙන දෙයක් නෙවෙයි. වෙන්නේ මොකද්ද ප්‍රත්‍යක්ෂයට ඉඳ නැති. ඒ නිසා අපි වුණා පුළුවන් තරම් ඒ වශයෙන් අවබෝධ කරන ප්‍රත්‍යක්ෂයට ඉඳ තියාගෙන ප්‍රශ්න ඇති කරන හිතකුත් තියෙනවා නැත්නම් මේ ඥාන විභාගී සීදී නැස ගැනීමක් සිදු වෙනවා. ඥාන විභාගයේ තිබිච්චව ඒක ඒක තියාගන්න චින්තාමය මට්ටමේ. සූතයක් තියාගන්න සුතමේ මට්ටමේ. නමුත් අර ප්‍රත්‍යක්ෂේ අඩු කරගන්න නැතුව යම් ප්‍රමාණයකට බයිසිකල් එක දැන් පදින්න ගන්නවා දැන් තියෙන්නේ ඒ බයිසිකල් සර්කස් එක ගන්න. ආනි ඉගෙන ගැනීම සඳහා ඒ කාට කාටත් ඇති වෙන්න මම හිතනවා අඩුම ගැඩම රාශියක් කියන. ජංගෙදර ගියාම කරන්නේ මොකද්ද? ප්‍රශ්නයක් අහපුවම කරන්නේ මොකද්ද කියලා යනකම් ඉන්න. ගිහිලා එන ප්‍රශ්නයක් ආවට පස්සේ බලන්න ඒ தත්ත්වයටදී මට මේ ආපු එක නිසා වැඩියෙන් සතිය යුක්තව කටයුතු කරන්න පුළුවන් නම් සතිය යුක්ත කරලා ඉතින් ඒක නිසා මූලිකව අපි මෙතෙන් එනකොට අපේ ඒ චේතුණ ඒ යම් යම් ගේහසිත එහෙම නැත්නම් ආමිෂ ආශාවල් වගේක් වෙන්න පුළුවන්. නමුත් ඒක අඩු ගාණේක නිර්ආමිෂ මට්ටමකට අනෝකසාරී එහෙම නැත්නම් නිස්සාරණ සිත පැත්තට පෙරළුණා නම් ඒක බුදුමාකාර ආචාරයක් කියලා හිතා. ඒ කියන්නේ නිකන් එක ගලන වතුර කඳුලක් තව ගඟකට ගියා වගේ. යන්නේ ඒ ගඟ දිගේම තමයි යන්නේ. ආන්නේක උනාට පස්සේ මතක තියාගන්න මේ වගේ තත්වයකට අපිට එන්න පුළුවන් උනේ පුංචි වාසනාවක් නැත්නම් පුංචි පිරපිනකට නැත්නම් පුංචි ප්‍රයත්නකින් නෙවෙයි. ඒ මොනම හේතුවක් නිසාවත් අව탁සීරුට ලක් කරන්න එපා අපි මේ කරපු ආය ආයෝජන. දිගින් දිගට දිගින් දිගට කරන යනකොට මේකේ එකලසේ තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ අජාත වූ අභූත වූ අකත වූ අසංකත తত্ত্বය ලදලද අවස්ථාවයකට එළඹ වාසය කරන්න පුළුවන් නම් ඉන්නේ ඉන්නේ තමයි ගුරුවරයෙක්ගේ ස්වාධීන වෙනවා එහෙම නැත්නම් පිරිච්චගත කරපත් වෙනවා අපේ සාමාන්‍ය ජීවිත වචනේ කියනවා ජීවත් වෙන මිනිහෙක් වඩපත් වෙනවා ජීවත් වෙන තටමන හෝ හීන දකින්න අය නෙවෙයි අනේක ජීවිතයේ තුර හැකි හැකි වෙලාවේ ලං කරගත්තොත් ඒ අජාත අභූත අකත අසංකත தત્ත්වයේ මරණ චිත්තක්ෂණයේදීවත් අතනරින්න. මරණ චිත්තක්ෂණයේ තාමත් උග්‍ර වූ තීව්‍ර වූ හිතා ගන්න බැරි තරම් ඒ නිසා වැස්පිලි කැචික කොටයි එදිනදා තක්කමුක්ක වෙනකොටයි ඥාති විශේෂණ වෙනකොට වස්තු විශේෂණ වෙනකොට හැම තැනකදී අර අජාත අභූත අකත අසංකත தත්ත්වයට සමාදන් වෙන්න පුළුවන් නම් ඒ අජාත අභූත අකත අසංකත தත්ත්වයේ දරුවෝ මැරුණා කියලා වස්තු ඇදුණායි කියලා සුනාමියට වුණා කියලා මොනම වෙනසක් නැහැ. ඒක බොහොමත්ම මැදිස්ත්ව බලයින අපි ඒකට සමාදම් වෙන්න වෙන්න අපිත් අස්තුලෝක ධර්මයට කම්පා නොවන තැනටපත් වෙනවා. ඒක නිසා අපි ඒකට අර බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරපු ඒ මූල ධර්මයේ අපි ඒවට කියනවා මේ hypothesis එවනත්තම් න්‍යාය ධර්මයක් අපේ සාක්ෂාත්කරණේ සාධාරණ කිරීමක් තමයි කරන්නේ. එදාට තමයි මේ වැටහෙන වෙලාවට තමයි ධර්මය අපිට අවබෝධ වෙන්නේ. නැත්තම් පෙත. එදාට තමයි බුදුන් කවුද කියලා තේරෙන්නේ. එදාට තමයි අපි ඇත්ත බුද්ධ පූජාව කරන්නේ. අපි එදාට බුද්ධ පූජා කරන්නේ අපේ කයින් සහ අපේ ජීවිතේ. ඉතින් එවැනි බුද්ධ පූජාවක් මේ ගෞතම බුදුසී සම්බුද්ධ ශාසනයේ මේ ජීවිතේදිම කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනා මෙතන නැවත කරනවා මේක අපේ ධර්ම දේශනා වලියේ නැත්නම් මේ ධර්ම භාවනා වැඩ පිළිලි අවසාන ධර්ම දේශනා පාඩපත් වෙනවා සියලු දෙනාටම සනසීමුදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඒකයි කාලක් විතර අපි අරගෙන කියනවා. ඉතින් මේ වෙලාවේ හැටියට කට කියන්න කරන්න ප්‍රශ්න කරන්න දෙයක් තියෙනවා අපි ඒක. ඉවසලා බලමු. ඉඳ තියලා බලමු. එහෙම නැත්නම් අපි සක්මන්ට පෙළඹෙන්න බලමු. ඒක තමයි වාසනාවකදී එම බණකීපු අවස්ථාවලදී සමහර සෝවාන් සහ නිර්මාණවල පුරාහතුන් ග්‍රහණයනවා. ඒකට ගෝණ්ඩක පැහැදිලි විදිහට බණෙන් තුලින් ලැබෙන චිත්ත ඒකාග්‍රතාවය හා සංසිඳීමක පිළිගන්න පුළුවන් සත්‍යයක් තිබුණාද ඒකම පැහැදිලි වෙනවා. ජාත භූත අකත සංකත தත්වේ නම් කිසිම දෙයක රඳා පවතිලා නැහැ. ඒක ඕනම වෙලාවක මතුවේ. ඒක නෑ මේ බණහන වෙලාවක, පින් කරන වෙලාවක, භාවනා කරන වෙලාවක ඉතින් පෙන්ලා දීලා තියෙනවා විමුක්තායතන. බණ කියන වෙලාවේ, බණ අහන වෙලාවේදී, දාන දෙන වෙලාවේදී, සමත කරන වෙලාවේදී, විපස්සනා කරන වෙලාවල් වල මේක මතුවෙන්න පුළුවන්. නමුත් මේක කොයි වෙලාවෙ වුණත් මතුවෙන්නේ. බණහන වෙලාව කියලා කියන්නේ ඒ දිහාවට එකලස් වුණා. ඒකල සාවන මොන වෙලාවක වෙන්නේ. මේක නෑ මේක කිසිම දෙයක අවලම්බන වෙන දෙයක් නෙවෙයි. අරක නිසා මේක වෙනවයි කියන එක මේ අකත අසංකතේන. ඒක හේතුඵල ධර්ම කියන එකක් නෙවෙයි. ඕනම තැනක එන්න. ඒ වගේම තමයි බණ ඕනම කෙනෙක් නිවන් දක්ිනකොට ඒක අහම්බයක්. කවදාකවත් හිතපු වෙලාවක නෙවෙයි. ඒක අහම්බයක් සිද්ධ වෙන කොයි වෙලාවක හෝ ඒක පිළිබඳ අපේක්ෂාවක් නැති වෙච්ච වෙලාවක තමයි ඒකේ. අපේක්ෂා කරන කිසිම වෙලාවක එන්නේ නැහැ කියලා සාහිතික කරලා කියනවා. ඒ ඵල සමාපත්තිය කියලා කියන්නේ අපේක්ෂා කරන වෙලාවේ ගන්න පුළුවන්. එචා නිවන කියන එක අපිට නෑ හැකියාවක්. මම මේ දේ කරපු නිසා වරෙන් කියන්න පුළුවන් ශක්තියක්. එචා බනහනයි කියලා කියන්නේ කොහොමද කර ශ්‍රද්ධාවාදී ආගමික මානී පසුබිම සකස් වෙච්ච නිසා වෙන්න පුළුවන්. නමුත් නිවන් ලබන්නේ අර බෙල්ලක පාගන්න වෙලාවේදී ඒ ඒ ස්වාමීන් වහන්සේ දෙනමක් නිවන් ලැබලා තිනවා. බෙල්ල කපනකොට ඒ ඇති වෙන වේදනාව. ඉතින් ඒක පේන දෙන එක මේ කාලා කන්නේ මහා එපා කරන දෙයක් කියලා. නිවනේ නෑ එහෙම අපි හිතන මේ තාරාන් තිරන් මට්ටම් මොකක්වත් මේක නෑ කිසිම දෙයකට මායම් කරන මායින් කරන ධර්මයක් නෙවෙයි මේ. ඒ නිසාමයි ඒකට කියන්නේ අකතයි, අසංකතයි, අජාතයි, අභූතයි. කිසිම කෙනෙකු කියන දයක් අහන්න බෑ. මොකද ඒක ඒ පුද්ගල ભેදයක් නැහැ. කාටවත් කියලා විශේෂ සර්කිලක් නැහැ. ඒ නිසා අපිට මේ වෙලාවේදී නිවනේ දුර වෙනවා මේ වෙලාවේදී නිවන ළඟ වෙනවා කියලා එකක් නැහැ. හැම වෙලාවෙම සමාන ප්‍රස්තාවක් තියෙනවා. ස්වාමීන් වහන්සේ නිවන අවබෝධ වෙන්න මේ නැති අපේ සිත්වල ක්‍රිස්තියානි සමයේ ක්‍රිස්තියානි කියන අර්ථ ගති ඒවා ටික ටික අයින් කරගෙන ගිහිල්ලා අනිව සමුච්චය පහළේ මොනාකාරයේද එකක් කරනවා නේද? හතියෙන් එකක් මේ වර්තමානයට ගේනවා. ඒක ඊට තෙරස් අපි අනුරාගිනේ ටිකට් ටයිම් කරගෙන යනවා නේද? ඔය ඇත්තට මේ නික්ලේශී தත්ත්වය හෝ නිවන අවබෝධ කිරීම විවිධ පැතිවලින් විවිධ උපක්‍රමවලින් කරන්න පුළුවන්. කෙලෙස් දුරුවන් කරනවා කියන එක නැත්තම් මේ නිවන දැම්මංග ළඟ තියෙනවා කියලා ඒකට එළඹ වාසය කරන්න තරමට හොඳ අදිෂ්ඨානිකමුත් යනවා. විමර්ශනනෝනේ යනවා. සමාධියෙන් යනවා. ඒක නිසා ඔය කියන පිටියට තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පිළිගැහිලා තියෙන්නේ. සතර සතිපට්ඨානය ඇති කරාට පස්සේ සතර සම්මා ප්‍රදන් වීදී එනවා. උපන්නා වූ පාප කකුසල ධර්ම දුරු කිරීමේ ඊට පස්සේ නූපන්නෝ පාප කකුසල ධර්ම නොයිපද වීමේ නූපන්නා වූ කුසල් කිරීමේ උපන්නා වූ කුසල් වැඩිීමේ කියලා ඒ සතියෙන් සතර සතිපට්ඨානේ සතර සම්පප්පදන් විදියට යනවා. ඒ ඒ කියන්නේ කෙලෙස් අයින් කරනවා කියන එක. ඒ කියන්නේ රත්තරන් භාජනයක් ති භාණ්ඩයක් කියන දඹරත්තරන් වටේ කච්චල් බැඳලා තියෙනවා. වටේ කුණු බැඳලා තියෙනවා. ඉතින් ඒ කුණු ගැත්තට පස්සේ රත්තරන් රත්තරන් කියලා තේරෙනවා. එතකොට ඒ කුණු අයින් කරනවා. නමුත් පළවෙනි දැනට ඉදිකට්ටක් කරන හූරනකොටම අර උඩ තියෙන එක තැනක අයින් කරපු ගමන් හොඳ රත්තරන් දන්න මනුස්සයා දන්නවා මේක අයින් කරුවත් නැතත් කුණු තිබුණත් නැතත් භාජනයේ භාණ්ඩේ වටිනාකම අඩු වෙලා නැහැ කුණු මට්ටම. එයා ඊට පස්සේ රත්තරන් විදිහට ගන්නවා. ඊට පස්සේ වතුර දෙමිල්ලෙන් සුදු කරගන්න පුළුවන්. නමුත් අර හිබුරල බල්ලා ගන්න එක ඒ ධම්ම විචයෙන් එහෙම නැත්නම් විමර්ශන බුද්ධිය කරන්නේ. ඒකට කෙලෙස් අයින් කර කර ඉන්න ඕනේ එයා දන්නා මේ කෙලෙස් තියෙනවා. ඒක බොහොම ලේසියයි. නමුත් මේ දබරත්තරන දබරත්තරන ඒ නිසා ඊට පස්සේ අර ක්‍රමයෙන් කෙලෙස් අයින් කරන ක්‍රමය තමයි ඔය කෙලෙස් ප්‍රහාණය කියලා කතා කරන්නේ. එනිසා ඒ ත්‍රිපාද හතරක් සඳහන් කරනවා ඡන්ද විරිය චිත්ත මීමාංසා වශයෙන් කොයි එකෙන් කොයි කෙනා යනවද කියලා කියන්නේ. දැන් ඔක්කොම දක්කුමක් වෙලා තියෙන්නේ අපි බෑග් රක්මන් කළේ. තෙරුවන් සරණයි.